භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේ ආස්වාසය ප්‍රාස්වාසය ලීදණ්ඩක්සේ මෙනෙහි කරන කමඨාන් දේශනාව ආස්වාස කරන විට ලී දණ්ඩක්සේ ආස්වාසය ඇතුල් වීමත් ප්‍රාස්වාස කරන විට ප්‍රාස්වාසයේ ලී දණ්ඩක්සේ පිටව යාමත් කියන කමඨාන අපි කොහොමද ආනාපාන සතිය තුළින් වඩන්නේ? ඒ භාවනාව වඩන විට කොහොමද ඒ ආර්ය ශ්‍රාවකයා ශ්‍රාවිකාව මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ කියන එක තමයි අපේ විශේෂ අවධානම. ඉස්සෙල්ලාම අපේ අවධානම යොමු කරන්න ඕන කාරණාව තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු ආනාපාන සති සූත්‍රය ආනාපාන කියන ආස්වාස ප්‍රාස්වාස මුල් කරගෙන දෙනු ලබන කමඨාන මේ ලෝක සත්‍යයේ නිවීම පිණිස දේශනා කරපු එක. සතර සතිපට්ඨානේ ආනාපාන සති දේශනාව අපි ශ්‍රවණය කරලා තියෙනවා. ආනාපාන සති සූත්‍රය තුලින් භාග්‍යතුන් වහන්සේ ගොඩාක් ගැඹුරු කාරණා විග්‍රහ කරනවා. ඇයි මේ ආනාපාන සති භාවනාව අපට මේ වෙනකොටත් මාර්ගඵල නිවන් අවබෝධ කරලා නොදුන්නේ කියන ප්‍රශ්නය අද වර්තමානයේ තියෙන ලොකුම ප්‍රශ්නයක්. මේ පින්වත්තුන් මාසයක් පුරුදු කළා මාසයක් පුරුදු කළා අවුරුද්දක් පුරුදු කළා කියලා විශාල කාල පරිච්ඡය ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. නමුත් ආනාපාන සති භාවනාව මව් කුසේ ඉඳලාම වඩපු භාවනාවක්. ඇයි ආස්වාස ප්‍රාස්වාස නැතුව ප්‍රාණවායුව නැතුව අපට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රාණය නැත්තම් පණ නැත්තම් අපි මරණයටපත් වෙනවා. එනම් ප්‍රාණය අනිවාර්යයෙන්ම කයේ තියෙන්න ඕනේ ජීවත් වීම සඳහා. ඉපදිච්ච දවසේ ඉඳලා ස්වයංක්‍රීයව අපිම හුස්ම අරගෙන ජීවත් වෙන්න පටන් ගත්ත මොහොතේ ඉඳලා අපි මේ ආස්වාස ප්‍රාස්වාස සිදු කරනවා. එනම් අපේ අවුරුදු වයස 25 නම් ආස්වාස ප්‍රාස්වාස කළපු භාවනා කාලය අවුරුදු 25යි. අපගේ ආයුෂ කාලය වයස අවුරුදු 70 නම් ආස්වාස ප්‍රාස්වාස භාවනා පුරුදු කරපු කාලය අවුරුදු 70යි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා මේ මාර්ගය උපරිම අවුරුදු 7ක් වෙනකොට එයා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන පිරිණිවීමේ සුදුසුකම ලබන්න ඕනේ. එහෙම නැත්නම් රාහත් බෝධියටපත් වෙන්න ඕනේ. හැබැයි මෙතන ඉන්න සියලෝම දෙනා අවුරුදු 7කට වඩා වැඩි. අවුරුදු 7කට වඩා වැඩියෙන් ආස්වාස ප්‍රාස්වාස කරපු අපට සෝවාන් මාර්ගයටවත් පිවිස ගන්න බැරි වුණා. කිසිම ප්‍රඥාවක් පාළුනේ නැහැ. අපට මේ ලෝකයේ කිසිම නාම රූපයක් පිළිබඳ අවබෝධයක් නැහැ. ආගත්ත ටිකක්, කියවපු ටිකක්, දැනගත්ත ටිකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපට ප්‍රත්‍යක්ෂ වුණාය කියලා කියන්න ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් මොකවත් නැහැ. එනම් මේ ආස්වාසය ප්‍රාස්වාසය අපගේ ජීවිතයේ මොන වගේ සම්බන්ධකමක් පවත්නවද මොන වගේ ක්‍රියාකාරීත්වයක් මත ක්‍රියාත්මක වෙමින් පවතිනවද කියන එක කියන කාරණා කීපයම අද අපි සාකච්ඡාවට භාජනය කරනවා ආස්වාස වෙන විට ආස්වාසයේ ලී දණ්ඩක්සේ මෙනෙහි කිරීමත් ප්‍රාස්වාස වෙන විට ප්‍රාස්වාසය එළී දණ්ඩක්සේ මෙනෙහි කිරීමක් තමයි අපගේ මේ භාවනාවේ කමටාන. කොහොමද මේ භාවනා වඩන ආර්ය ශ්‍රාවකයා මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ කියලා බැලුවාම ඉස්සෙල්ලාම යාට අවබෝධයක් පාළ වෙනවා මේ භාවනාවේ Tamange සිත පීඩන්නේ කියලා. ඇයි Taman මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩලා භාවනාවේ ඉන්නකොට Tamanගේ සිත පොළට යනවා, වෙලට යනවා, ඉස්කෝලේ යනවා, ගෙදර යනවා, වැඩ පොළට යනවා මේ විදිහට নানা ප්‍රකාර කරුණු කාරණාත් එක්ක ගනුදෙනු කරමින් මේ සිත මුළු විශ්වය පුරාම විසිරීලා යනවා. කොච්චර විසිරීලා යනවද කියලා කිව්වොත් එයාට අමතක වෙනවා පරියන්කෙන් ඉඳලා මේ භාවනා කරනවා කියන එක තවත් කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනේ පුතා දැන් භාවනා කරනවා නේද ආ ඇත්තනේ එතකොට තමයි එයා දන්නේ මේ භාවනාව කියලා එකක් කරන බව උපාසක තාත්තා ළඟට ගිහිල්ලා උපාසක තාත්තේ භාවනාවක නේද ඉන්නේ ආ එහෙමයි අපේ ආගමේ එතකොට එයාට මතක් වෙන්නේ බලන්නකො භාවනාවේ ඉන්න බව කියන්නත් කෙනෙක් ඕනේ එහෙනම් මේ සිත අපගේ අවසරයකින් තොරව මේ නාම රූප ධර්මතාවයන් එක්ක සම්බන්ධ වෙලා මේ විශ්වය පුරාම විසිරිලා විශාල ගනුදෙනු වල නිරත වෙනවා අපිව අපට අමතක වෙලා අපිව අපට අඳුන්වලා දෙන්න අපට අපිව මතක් කරලා දෙන්න කෙනෙක් ළඟ ඉන්න ඕන තරමට මේ සිත ඈත දුරකට පිටත් වෙලා මේ ස්වභාවය ඉසෙල්ලාම මේ භාවනා යෝගියට වැටෙනවා මේ එක අරමුණක මෙයා ඉන්නේ නැහැ කියන එක. එතකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ එක අරමුණක මේ සිත තියාගන්න මෙච්චර අමාරු නම් අපි මේ අරමුණට මොනවද කරන්නේ? මේ අරමුණේ තියාගන්න මොනවද කරන්නේ කියලා ගොඩාක් කල්පනා කරන්න පටන් ගන්නවා. කල්පනා කරලා කල්පනා කරලා එයා ක්‍රම පරීක්ෂණයේ නිරීක්ෂණයේ නිගමනය කරනකොට එයාට තේරෙනවා මේකද විසඳුම් හොයන්න ගිහිල්ලා සිත මුලා වෙලා ඈතට ගිහින්. කලින් මොනවද ගියේ? අවුරුද්දට ඇඳුම් ගන්න පොලේ ගිහින්. වෙලට ගිහින්, කඩේ ගිහින්, ඉස්කෝලේ ගිහින්. ඒ නිසා යා ඉතුණා මේ සිත ගොඩාක් විසිරිලා নানা ප්‍රකාර නාම රූපات එක්ක ගනුදෙනු කරලා ඈත අතීතයට ගිය නිසා සිත අරමුණෙන් පිටත් වුණා. මේක කොහොමද අපේ අරමුණක තියන්නේ කියලා සාකච්ඡා කරන්න ගිහිල්ලත් ඒ සාකච්ඡාව තුළින් සිත දැන් අරමුණෙන් එළියට ගිහිල්ලානේ. එහෙනම් මේ සිත ගනුදෙනු කරන හැම මොහොතක්ම මේ මුලාව වෙනවා. අපි මේක එක අරමුණක තියන්න ඕනේ කියලා කල්පනා කරනකොටත් අරමුණෙන් පිටත් වෙනවා. ඇයි ආස්වාසයේ මත ප්‍රාස්වාසයේ මත පවතින එක නම් අරමුණ මේක තියන්නේ කොහමද මේ අරමුණේ ඉන්නේ කොහමද කියන කල්පනාව ඒ අරමුණ නෙමෙයිනේ. ඒ කියන්නේ ඒක සෝදානම් වෙනකොටත් සෝදානම් සිතත් අරමුණෙන් පිටත්ව යන්නේ සිතක්. මේ අරමුණේ පීඨවඬ ඕනේ කියන වෑයමත් අරමුණෙන් පිටත්ව යෑමේ සිතක්. මේක පවතින්නේ මේක කොහොමද පවත්වන්නේ කියන ඒ උස්සාය ඒ උපක්‍රම මේ හැම එකක්ම අරමුණෙන් පිටත් වීමක්. එහෙනම් සෑම තප්පරයක් ගානේ තමන් විසින්ම මේ අරමුණ වෙනස් කරගන්නවා. තමන්ම හේතුවක් වෙනවා මේ අරමුණ වෙනස් වෙන්න කියන එක පිළිබඳව විශාල ඥානයක් යාට පාළ වුණාම එයා බය වෙනවා. මේ චෛතසික හැම එකක්ම මට විරුද්ධවනේ කටයුතු කරලා තියෙන්නේ. සිත කැඩෙනවා කියලා කල්පනා කරනකොට සිත කැඩිලා නැහැ. ඇයි? අර ආස්වාස ප්‍රාස්වාස මත නෙමෙයි ඉන්නේ. සිත කැඩුන බව 100ට එනකොට අර කමතක වෙනවා. ඒ කියන්නේ මේක කැඩිච්ච බව දැනගන්නකොට අරමුණ කැඩිලා. දැන් මොකද්ද මේකට කරන්නේ කියලා අත් දෙක පියාගෙන යා සති ගණන් මේකත් එක්ක පොරබදිනවා. මොකද්ද මේක වෙන්නේ? ඇයි මේ මේකක් වෙන්නේ? එක අරමුණ කියන්නේ ඇත්තටම මොනවද? ඒ අරමුණේ ඉන්නවයි කියලා මතක් කරනකොට අරමුණේ නෑ. අරමුණේ ඉන්නවයි කියලා තවත් අරමුණකින්. අරමුණේ ඉන්න ඕනේ කියන එකත් අරමුණක්. එතකොටත් අරමුණේ නෑ. අරමුණේ ඉන්නවයි කියලා දැනගත්තාම ඒකත් අරමුණක නෑ. මේ විදිහට කල්පනා කරලා කල්පනා කරලා බලනකොට මේ භාවනා යෝගියාට ගෙවල් දොරවල් අමතක වෙලා අම්මා තාත්තා අමතක වෙලා දවල් දාන්නේ මොනවද ගත්තේ දැන් දවල් දාන්නේට කාලේ හරියට මේ ඔක්කොම අමතක වෙනවා අමතක කළා විශාල වශයෙන් මේ ආනාපාන දෘෂ්ටියට දෘෂ්ටිගත වෙනවා මේ ආනාපාන සූත්‍රය තුල තියෙන ප්‍රධානම දේ තමයි ඉස්ලාම මිත්‍යා දෘෂ්ටිගත වෙන එක මේක හරියට වඩපු කෙනා විතරයි දන්නේ මේක මිත්‍යා දෘෂ්ටියකට දේශනා කරපු ධර්මයක් කියලා ඇයි එක අරමුණක අපි ඉන්නවයි කියලා කියන්නෙම එයා දෘෂ්ටිගත වෙලානේ. ඇත්තටම ආස්වාස මතවත් ප්‍රාස්වාස මතවත් සිත පීටන්න බෑ. ආස්වාස වෙන බව දැනගත්ත සිත මත සිත පීටන්න පුළුවන්. ප්‍රාස්වාස වෙන බව දැනගත්ත සිත මත පීටන්න පුළුවන්. ආස්වාස ප්‍රාස්වාස මත මේ ලෝකේ කිසිම කෙනෙක් සිත පීටලා නැහැ. වේදනානුපස්සනාවේ සිත පීටන්නේ කොහොමද කියලා බලනකොට වේදනාවේ සිත පීටෙන්නේ නැහැ. එහෙම එකක් ලෝකේ නැහැ. වේදනාවක් තියෙන බව දැනගත්ත සිතේ පීටන්න පුළුවන්. එතකොටයි අපි දැනගන්නේ වේදනාවක් ඇති වෙන බව. දැන් වේදනාව කකුලේ තියෙනවා නම් සිත වේදනාව මෙනෙහි කරනවා නම් වේදනාවේ සිත පීඩෙවුවා නම් කොහොමද මේ සිතේ වේදනාවක් තියෙන බව අපි දැනගත්තේ? මොළයට පණිවිඩය ඇවිල්ලා ලේ වලින් මොළයෙන් තමයි දැනගන්නේ ආවර්තනයේ ගොඩාක් සංවේදී එතන රිදෙනවා එක්කෝ වාතයේ ගමනාගමනට බාධාවක් වායෝ ගමනාගමනට බාධාවක් සෙල්සියස් 37ක් තියෙන්න ඕනේ උණුසුමේ ගමනාගමනට බාධාවක් එහෙනම් ආපෝ තේජෝ වායෝ කියන මේ සතරාකාර ගමනාගමනට බාධා ඇතිවීම ප්‍රමාණයේ අඩුවීම ප්‍රමාණයේ වැඩි වැඩිවීම එකක් අනිකත් එක්ක ගැටීම ඒ බාධක ඒ කර්ම තමයි මේ වේදනා කියලා කියන්නේ. එහෙම නැත්නම් වේදනාව කියලා එකක් මේ කයේ නැහැ. දැන් කාට හරි කෙනෙකුට මිට මොලවල පාරක් ගැව්වාම එයා කියන රිදෙනවයි කියලා. ඇත්තටම රිදෙනවද නැහැ. එයාගේ ලේ ගමනාගමනයට බාධාවක් ඇති වෙලා ප්‍රාණවායුවේ ගමනාගමනයට බාධාවක් ඇති වෙලා උණුසුම් ගමනාගමනයට බාධාවක් ඇති වෙලා අපි කියන ලේ කැටි ගැහිලා මිදිලා එහෙම නැත්නම් එතන මේ ටිකක් තැලිලා මේ කියන්නේ මොනවද මේ ආපෝ තේජෝ වායෝ වල ගමනාගමනයට බාධා ඇතිවීම එකක් අනිකක් එක ගැටීම ප්‍රමාණය අඩු වැඩි වීම මේ ස්වභාවයට අපි කියනවා වේදනාව කියලා වචනයක් එහෙනම් මේ වේදනාව මේ කයේ පවතින ක්‍රමවේදය දිහා බලනකොට වේදනාව අපට දැනගන්න පුළුවන් කමක් නැහැ දැන් අංශභාගේ ඇදිච්ච කෙනාගේ ඇඟිලි පුරුක්කේම හොඳට කපලා කරලා සුද්ධ කරලා බේත් දානවා. එයා hina වෙවි පොතක් බලාගෙන ඉන්න යට ගාණක්වත් නැහැ. පස්සේ තමයි යට කියන්නේ වගේ කකුලෙන් මේ අඟල් හයක් අපි කපලා අයින් කළා කිව්වම ඇස් උඩ ගිහිල්ලා අඟ රත් වෙලා දැන් එයා කෑ ගන්නවා. ඇත්තටම රිදෙනවද නැහැ එහෙම එකක් නැහැ. එයාට දන්නේ නැහැ. ඉරි වැටුණාට පස්සේ කවුරුහරි කෙනෙක් තුවාම රිදෙනවද රිදෙන්නේ නැහැ. නිින්ද ගිහිල්ලා ඉන්නකොට ඉමේසරකින් තට්ටු කරලා කතා කරන පුතා නැගිටින්න කෑම කන්න නැගිටින්න. එයා නැගිටින්නේ නැයි තට්ටු කරන කියා දන්නේ නැහැ. එහෙනම් මේ ස්පර්ශය කියන මේ පොට්ටබ්බ ප්‍රසාදය ක්‍රියාත්මක වෙන්නේ සිත අවදියෙන් පවතින මේක වැටහෙනවා මේ ආනාපාන සති භාවනා කරන භාවනා යෝගියට. එයා කල්පනා කරන මේ ලෝකයේ දුකක් නැහැ වේදනාවක් නැහැ වේදනාව දැනගත්ත සිතයි මේ දුක බවටපත් වෙලා තියෙන්නේ. දැන් කෙනෙක් ඇවිල්ලා කෙනෙකුට හොඳ සියලු නිඳා කරලා දනිනවා අපාස කරනවා ඒ නින්දාව අපාසය ඇවුන බව මතකයේ තියෙන තාක්කල් මේ වේදනාව තියෙන්නේ අසවලා මට ප්‍රසිද්ධිය නින්දා කළයි කියලා. දැන් ඔළුව මානසිකත්වයේ විකෘති වෙච්ච අසනීපයේ තියෙන ලෙඩෙකුට අපි බැන්නා මේ මනස ඉනාවේ වින්නවනේ. ඒ මනසට මොකවත් ගාණක් නැන්නේ. ලැජ්ජාවකුත් නැහැ. මේ මනස දුක් වෙන්නෙත් නැහැ. හොඳට බැනලා බැනලා ඉවර වෙලා බත් ටිකක් දුන්නා. මේ මනසේ බත් ටිකක් ඉල්ලගෙන කරන මට බැන්නනේ. ඔයාගෙන් බත් කන්න නැහැ කියලා එහෙම කියන්නෙත් නැහැ. හොදි ටිකකුත් දෙන්න කියලා ඉල්ලනවා. ඒ මනුස්සයා කල්පනා කරන මෙච්චර බල මේ මනුස්සයා මම හොදිත් ඉල්ලනවා කියලා. ඇයි මේ මනුස්සයාට ඒක දැනෙන්නේ නැහැ? එහෙනම් මේ නින්දාව අපාසය වේදනාව කියන එක මනසේ මතක තබා ගන්න කාලයක් විතරයි මේක පවතින්නේ අමතකුණාම මේ ප්‍රශ්නේ ඉවරයි මතක නැති කිරීමේ දක්ෂකම නැතිකම නිසා ඒ සක්කෝ ගුණාංගයේ නැති එක තමයි මේ තියෙන ප්‍රශ්නේ ඒ වගේම මේ වේදනානුපස්සනාව කියලා බලනකොට මේ වේදනාව දැනෙන්නේ වේදනාව දැනගත්තොත් විතරයි. වේදනාව දැනගත්තේ නැත්නම් දැනගන්න ක්‍රමයක් නැත්නම් එයා දන්නේ නැහැ මේම ප්‍රශ්නයක් අයේ තියෙන බව. එහෙනම් සිත විසින් හැම දෙයක්ම දැන ගැනීමමයි මේ තියෙන ප්‍රශ්නය කියන එක වටහා ගත්තාම එයාට තේරෙනවා මේ සිත හැදුවොත් ඔක්කොම හැදෙනවා. සිතේ තමයි මේ දෝෂ තියෙන්නේ. මෙයා තමයි කියන්නේ රිදෙනවා කියලා, මෙයා තමයි කියන්නේ සනීපයි කියලා, බඩගිනේ කියනවා, අරයා ගන්නයි කියනවා, මෙයා මගේ අතුරයි කියනවා, මිතුරයි කියනවා, අම්මයි කියනවා, තාත්තයි කියනවා. මේ ප්‍රශ්න ඔක්කොම මානසික ප්‍රශ්න මේ සිතේ තියෙන ස්වභාවයන් මෙයාගේ භ්‍රමණ වේගය අඩු වුණොත් මෙයා නැවතුණොත් මේ ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයකටම ලෝක උත්තරය අපට හම්බෙනවා. මේක තමයි ලෝකෝත්තරය කියන එක වටා ගත්තාම එයා සම්මා දෘෂ්ටියටපත් වෙනවා. මේක ගවේෂණය කරන කාලය තුල මේ ගවේෂණාත්මක චින්තනය එයා පසු වෙනකොට එයා සෝවාන් මාර්ගයේ ඉඳලා ඇයි එයාගෙන් ආනන්තරිය පාප කරන වෙලා නැහැ. අනවශ්‍ය වැඩ රාජකාරි මොකවත් වෙලා නැහැ. එයා මේක ගවේෂණය කරගෙන කරගෙන මේක ගැඹුරට ගියා. එයා ධර්මයේ ගවේෂකයෙක් වශයෙන් කටයුතු කරලා ඒ මාර්ගයේ ගිහිල්ලා සම්මා දෘෂ්ටියටපත් වුණා. දැන් එයා සෝවාන් ඵලයටපත් වෙලා. එයා දන්නේ එයා ඵලයටපත් වෙලා. හැබැයි එයාට අපි කියනවා මේ අපි ළඟ තවත් භාවනාවක් තියෙනවා. මොකද්ද මේ මිනිසුත් එක්ක කතා බහ කරනකොට මිනිසුන්ගේ වචනවල අර්ථය පිළිබඳ සීය පීඨන භාවනාවක්. එයා බලන ඒක හරියන්නේ නැහැ. ඒක එයා විශ්වාස කරන්නේ තවත් විදිහට අපි කියන යෝග භාවනා ක්‍රම ටිකක් තියෙනවා මේ මේ විදිහට ව්‍යායාමානුසුක්සාරෙන් භාවනා තිනකම ඒක පිළිගන්නේත් නැහැ. ඇයි එයාට ස්ථීර වශයෙන්ම සිතිවිල්ල පාළ වෙලා තියෙනවා ආනාපාන සති භාවනාව තුළින් නිවන් දකින්න පුළුවන්. මාර්ගඵල නිවන් අවබෝධ වෙනවා. ඒකාන්ත වශයෙන්ම මේ භාවනාවෙන් මගේ දුක නිවා ගන්න පුළුවන් කියලා සැක නැති ස්ථිරත්වයක් ඇති වෙලා. ඒ නිසා වෙන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. වෙන භාවනා දුන්නට එයා වඩන්නේත් නැහැ. ඒක හරි කියලා හිතාගෙන ඒක තුල ජීවිත කාලෙම කැප කරනවා. මේ දෘෂ්ටියට තමයි සම්මා දෘෂ්ටිය කියලා කියන්නේ නිවැරදි නිවන් මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගැනීමේ ඥානය. ඒ සෝවාන් මාර්ගයටපත් වෙලා දැන් මේ සෝවාන් මාර්ගයටපත් වෙච්ච කෙනාගේ අඩුපාඩු කියනවනේ. එයාට ලෞකික ආසාවල් තියෙනවා, පංචකාමයන් පිනවන අදහස් තියෙනවා. ඒගොල්ල කසාද බඳලා ව්‍යාපාර කරගෙන, ගේම් කොටාගෙන, කුඹුරු වැඩ කරගෙන ඒගොල්ල ඉන්නවා. සෝවාන් කියලා කියන සාමාන්‍ය මිනිස්සු. හැබැයි එයා ආනන්තරීය පාප කර්ම කරන්න උත්තරී මනුෂ්‍ය ධර්මය තුල තියෙනවා. ඒකයි යාගේ තියෙන විශේෂත්වය. මේ භාවනා යෝගියා නැවත කල්පනා කරනවා මොනවද මේ ආස්වාස ප්‍රාස්වාසය ලීදණ්ඩක් වාගේ මෙනෙහි කරනකොට මට තියෙන වාසි අවාසි කියලා කල්පනා කරනකොට එයාට තේරෙනවා මම මේ ලෝකේ හැම තැනම දුවලා හැම සිතිවිල්ලක් එක්කම පොරබදලා මම මේ ලෝකේ හැමදාම අතරමං වුණා එහෙනම් මට පැවැත්මක් නැහැ ආර්ය මාර්ගයේ පැවැත්ම අඩුයි විමුක්තිය පිණිස මගේ වැඩ රාජකාරී අඩුයි. එහෙනම් මම විමුක්තිය පිණිස වැඩ කරන්න ඕනේ. මම මේ භාවනාව තුළ ඉඳලා මට ඇතිවෙන ලෝභ, ద్వේස, මෝහ, රාග, වෛර ඇති නොවෙන්නට වග බලා ගන්න ඕනේ කියලා මේ ආස්වාස ප්‍රාස්වාසයේ මත සිත පීඨලා ඒක තුළ වැඩි කාලයක් නිරත වෙලා ඒ කාලය තුළ ලෝභ, දේශ, මෝහ, රාග, වෛර ඇතිවීමේ අවස්ථාව අයිමි කර ගන්නවා. මේක දැන් පුරුදු කරනවා. එයාට තේරෙනවා මම භාවනා වඩන සෑම අවස්ථාවක් තුළම මම භාවනා කමඨානේ නිරත වෙන සෑම අවස්ථාවක් තුළම කෙලෙස් ඇති වෙන්නේ දසමාර සේනාවට අවු වෙන්නේ එන අවු වෙන්නේ නැතු වෙන එකත් ලොකු දෙයක් නේ. ඒ විදිහට එයා මේ භාවනාව තුළ ආස්වාස වෙනකොට ආස්වාසේ ලී දණ්ඩක් වාගේ ප්‍රාශ්වාස වෙනකොට ප්‍රාශ්වාසයේ ලී දණ්ඩක් වාගේ සිත පීඨල මෙනෙහි කරමින් භාවනා කරනවා. මේක දීර්ඝ කාලිනව වඩනකොට එයාගේ සිත ගොඩාක් නිර්මලයි. ගොඩාක් පිරිසිදුයි. කොහොමද මේ පිරිසිදුභාවය ඇති වුනේ අපිරිසිදු නොවුන නිසා? දැන් අපි කියනවා කෙනෙකුට දත් මදින්න එපා, මූණ හොදන්න එපා, අලුත් ඇඳුම් ඇඳගන්න එපා. මේ තියෙන මට්ටම හොඳයි. හැබැයි නිදා ගන්න එපා. කන්න බොන්න එපා කියලා. දැන් කන බොන දේවල් නිසා නේද දත්තල ආහාර කැබලියෙම ඉතුරු වෙලා ඒක පල් වෙලා බැක්ටීරියා ඇදිලා ඒවා ගඳ ගන්න පටන් ගන්නනේ. වැඩ කරන්න දුවන්න පනින්න ගියාම මාංශයලා දාඩිය දාලා නේද කය ගඳ ගන්නනේ. වැඩ රාජකාරි වලට නිරත වුණාම නේද ඇඳුම් අපිරිසිදු වෙන්නේ. එහෙනම් මේ වැඩ ටික ඔක්කොම නවත්තලා එයාව එක තැනක තිබ්බාම දූවිලි වලින් තොරව ආහාර පාන වලින් තොරව තිබ්බාම මුළු දවසම ඉඳලා කාමරෙන් එළියට එනකොට ඒ විදිහටම පිරිසිදුවට ඉන්නවා. ඇයි? මොකවත් වෙලා නැහැ. එහෙනම් මේ පිරිසිදු කිරීමේ වැඩ රාජකාරියට වඩා අපිරිසිදු වීම නවත්තන එක ඊට වඩා ශ්‍රේෂ්ඨ උතුම් ගුණධර්මයක් වශයෙන් වටහා ගත්තාන් පස්සේ මේ භාවනා යෝගියා ජීවිත කාලෙම අපිරිසිදු වීමේ අවස්ථාව තමයි අඩු කරන්නේ පිරිසිදු වෙන්න උත්සාහ කරන්නේ මෙයාට වැටහෙනවා පිරිසිදු වෙන්න කියලා උත්සාහ කරනකොට කෙලෙස් මෙනෙහි කරන්න එපාද මන් තුල රාගය තියෙනවා වෛරය තියෙනවා ක්‍රෝධය තියෙනවා ලෝභය තියෙනවා ద్వේෂය තියෙනවා මෝහය තියෙනවා මේවා හදන්න එපාය ඇයි මේ ලෝභය මට වැඩිපුර හම්බ කරන්න ඕනේ ඒ නිසා මම බඩු පාය රාජයේ විකුණනකොට ලාභේ වැඩිපුර තියලා විකුණනවා. මිනිසුන්ගෙන් වැඩිපුර ගන්න වෑයම් කරනවා. අම්බෙන පඩියට වඩා වැඩිපුර උපයන්න මම කල්පනා කරනවා. ඒ සම්බන්ධයෙන් කාලය විඩංගු කරනවා. මේ විදිහට කල්පනා කරනකොට දැන් එයා මෙනෙහි කරලා තින්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. ඇයි? එයා මේ වැරදි දේවල් කල්පනා කරන්න කරන්න වැරදි දේවල් එන්න එන්න සිත පුරාම පැතිරිලා ඒක කෙලෙස් පැත්තට හැරෙනවා. මේ පින්වත්තුන්ට හොඳට මතක ඇති කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බයිනවා මේ පින්වත්තුන මේ පින්වත්තුන් කවදාවත් නිවන් යන්නේ නැහැ නිකන් බොරුවක් කරන්නේ සිල් ගන්නවායි කියලා සම්පූර්ණ මේ වංචනික වැඩක් කරන්නේ මේගොල්ලෝ ළඟ ඇති සීලයක් නැහැ කියලා කවුරු හරි ඔළුව ටිකක් හොඳ නැති කෙනෙක් මානසිකත්ව විකෘති වෙච්ච කෙනෙක් බැනලා යනවා බැන්නා ඇවුනා ඉවරයිනේ දැන් මේ පින්වත්තුන් කල්පනා කරන බලන්න මෙච්චර පිළිවෙලට ගිහිල්ලා මේ විතර සිල් අරගෙන එනකොට අර මිනිස්සයා ප්‍රසිද්ධිය අපිට බැනලා කියන්නේ තව ටිකෙන් ඇඟිල්ල නායට වදිනවා. ඒ තරම් ඇඟිල්ල ළඟටම ගෙනාවනේ නාය ළඟට මේ මිනිස්සයා මටමනේ බැන්නේ. කියලා මේක gederdi මෙනේ කරනකොට අර බැනුම් ආනකොට තිබිච්ච මානසිකත්වය පොඩ්ඩක් වෙනස් වෙලා. ඒ මිනිස්සයාට නම් යාපතක් වෙන්නේ ඒ මිනිස්සයා මේ බැනපෙකට මේ කර්මයේ පරිසම් දෙනවා කියලා ටිකක් වෛරය ඇති වෙලා. තවත් කෙනෙක් ඇවිල්ලා අහනවා අනේ උපාසක මෑණියෝ එදා ඒ ධර්මශාල මිනිස්සය කියලා නිඳා කළා බැන්නලු නේද අපට ආරංචි පුදුම වැඩේ මිනිස්සු ඉස්සරහට කොහොමද දන්නේ මේක දරාගෙන හිටියේ කියලා කියනකොට දැන් තමයි තේරෙන්නේ මට දරාගෙන ඉන්න බෑ කියලා මෙච්චර වෙලා අසන්තෝෂෙන් හිටපු අපට දැන් හිතන අර මිනිස්සයාට ගාණ්ඩමයි තිබුණේ ගාලා කන පැලෙන් දෙකක් ගැවුවා මේ ප්‍රශ්නේ නවත්ත ගන්න තිබුණා අපරාධේ මිනිස්සයාට කතා කරන්න දුන්නේ එච්චර වෙලා කියලා දැන් ටිකක් වෙනස් වෙලා තව ටිකක් 150ක් විතර වෙනස් වෙලා තවත් එක්කෙනෙක් ඇල්ලා කියනවා උපාසක මෑණියෝ මේ අර ආවල් ධර්මශාලාවේ කට්ටියකම උපාසකම්ම ගැනමලු කතා කරන්නේ මේ මේම නින්දාවක් වුණාලුනේ පත්තරයකට දාලාලු මේක කිව්වම දැන් මේ මිනිස්යාගේ ඇඩ්‍රස් එක හොයනවා කොහේ මිනිස්යාගේ ඇඩ්‍රස් එක දෙන්න ඒ මිනිස්යාට ගිහින් ගහලා එන්න ඕනේ දැන් මේක පොඩ පොඩ පොඩ පැලවෙලා වැඩි වෙලා නිදාගෙන ඉන්නකොට කොට්ටේට ඔළුව තියලා කල්පනා කරනවා මේ මිනිස්සයා කරපු වැඩේ බලන්නකෝ මේ කර්මය පුදුමාකාර විදිහට ප්‍රසිද්ධියේ පරිසම් දුන්නානේ කියලා නැවත නැවත මේක මෙනෙහි කළා මෙනෙහි කළා මුළු රාත්‍රිය පුරාම නිදි මරාගෙන මේක මෙනෙහි කළා මේ බම්බයක් විතර උස තියෙන කයෙන් කොහෙන් ආවද එන්නේ වෛරය ඇයි මේක වෛරේ මත් වෙලා පිරිලා අපි දන්නවා කලයකට කැඳ ටිකක් වක් කෙරුවාම කලයේ තියෙන කැඳ. එනේන කෙනා ඉතුරු වෙච්ච කැඳ ටික විසි කරන්නේ නැතුව කලයට වක් කරගෙන වක් කරගෙන ගියාම 500ක් විතර අඩු ටික ඉතුරු වෙච්ච ටික වක් කෙරුවාම කලයේ පිරෙනවා කැඳ වලින්. ඒ වාගේම දකින දකින සැරේ ඇයෙන ඇයෙන සැරේ කතා කරන සැරේ කටයුතු කරන සෑම සැරේම අර වෛරය මෙනෙහි කරන්ද මෙනෙහි කරන්නේ ක්‍රමක්‍රමයෙන් මේ බඹයක් විතර උස තියෙන සම්පූර්ණ මේ කය වෛරයෙන් පිරෙනවා. කවදරින් දවසක මේ මිනිස්සයා බැරි වෙලාවත් මුණ ගැවුනොත් කිසි කතාවක් නැ දැක්ක තැන ගන්නවා. හැබැයි මුල් දවසේ පළවෙනි දවසේ එච්චර බයිනවා ආක බලාගෙන මින් බලාගෙන ඉන්නවා කිසිම කලබලයක් නැහැ. ඒ තරම් ඉවසීම. ඉතනම ඇත්තට මේ කට්ටිය rahat වෙලා දන්නෙත් නැහැ. ඒ තරම් ඉවසන්න පුළුවන්. හැබැයි දැන් නම් දැක්ක තැන ගන්නවා. ඇයි අරක නැවත නැවත මෙනෙහි කරලා අරක පිළිකා වාගේ උඩුදුවලා මුළු චරිතයම වෙනස් වෙලා මේක द्वේෂය කියන ධර්මතාවයේ නිර්මාණය වෙන ක්‍රමවේදය මේක ආනාපාන සති භාවනාවේ සෝවාන් ඵලයෙන් ආර්ය ශ්‍රාවකයාට අවබෝධ වෙන ධර්මතාවය. කෙලෙස් නිරෝධ වෙන්න එපාය. රාත් ඵලයටපත් වුණාම අපි දන්නවා රාසින්වත් පහු වෙන්නේ නැහැ. එහෙනම් රාසින්වත් පවු නොවෙන්න රාසින් කොහමද පවු වෙන්නේ කියනක වැටෙන්න එපාය. ඒවා හැදෙන්න එපා. ඒක ඇදෙන්න ඒ අවබෝධය පාළ වෙන්න එපාය. ඒ අවබෝධය පාළ වෙන ක්‍රමවේදය තමයි මේක. ද්වේෂය අවබෝධ වුණා. නැවත රාගය කියන ප්‍රශ්නේ ඇති වෙනවා. ලස්සන කාන්තාවක් දැක්කාම ඒ කාන්තාවගේ ඡායාව සිතේ තැම්පත් වුණාම ඒක දැක්කා දැක්කා විතරයි. පෙර භවයේ අපේ අම්මා තාත්තා නේද අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා දරුවෙක් වෙලා ඥාතියෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් නැත්තම් තරුණව හිටියට පොඩි කට්ටිය වෙලා හිටියට ඒ කට්ටිය කවුද අපේ දෙමව්පියෝ අපේ දරුවෝ අපේ ඥාතියෝ සහෝදරයෝ පෙර භවයේ දැන් ඒගොල්ල වෙන වෙන නම් වලින් වෙන වෙන කට්ටිය ළඟ ඉපදිලා මේ යථාර්ථය දකින්න ඒ ලස්සන බව දැකලා ඒ තරුණකම දැකලා ඒක සිතේ මෙනෙහි කරගෙන රාදවල් තිස්සේ ඒක මෙනෙහි කරනවා ඒ කට්ටිය ඉන්නේ කොයිද කියලා හොයන්න හිතෙනවා ඒ කට්ටියගේ ටෙලිෆෝන් නම්බරේ ගන්න හිතෙනවා. රෝම් කෝල් එකක් වාගේ කෝල් එකක් දෙලා කවුද දන්නේ කතා කරන්නේ මේ මට මිස් කෝල් එකක් තිබුණා. ඉතින් මිස් කෝල් එකක් තියෙන්න විදියක් නැහනේ. මිස් කෝල් එකක් ඒගොල්ලෝ කරන්නේ නැහනේ. එහෙම කතා කළා කොහෙන් හරි තැනකින් වචන පටල ගන්නවා, ිතවත් වෙනවා, නැවත නැවත කතා කරනවා, හම්බෙනවා. පස්සේ බලනකොට ඒ කට්ටිය ගී මට්ටම් වලටම ගීන්නේ. එහෙනම් මේ රාගය කියන බීජය අටගන්නේ කොහමද? රාගයට පිළිබඳ පුංචි දෙයක් සිතේ ඇති වුනාම ඒ ඇතිවෙච්ච බීජය උදුරලා විසි කරන්නේ ඒකට බේන්තාලේ තුවාලේ සනීප කරන්නේ ඒ වේලෙන වේලෙන පොත්තර රිලව් ගලවනවා වගේ පොත්ත පාරනවා. වේලෙන වේලෙන පොත්ත පාරන පාරන ගලවන්න ගලවන්න මේ තුවාලේ ඈරෙනවා. මේක පැසවලා ඈරිලා මේක කට්ටට වෙනකම්ම ගැඹුරු තුවාලයක් බවට පත් වෙනවා. එහෙනම් මේ භාවනා යෝගියාට වැටහෙනවා රාගයක් ඇති වෙච්ච ගමන් රාගය නැවත නැවත මෙනෙහි කරනකොට රාගය නැවත නැවත සිහි කරනකොට මුළු සර්වාංගයේ පුරාම රාගය පැතිරිලා රාග චරිතයක් බවට පත් වෙනවා කතා කරන වචන ඔක්කොම රාග වචන බලන බැල්මේ රාග බැල්ම ඇසිරීම වල රාග චරිත ඔක්කොම රාග බවට පත් වෙලා ඇයි එයා මෙනෙහි කරන්නේ පැය 24ම රාග නිසා එහෙනම් අපගේ ජීවිතවල අපට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ මූල බීජය වැපිරෙනකොට මේ පුණ්‍යක් එත නැමැති සිතේ අපි දන්නේ මේක බඩිරෙඟු ඇටයක්ද වී ඇටයක්ද තල ඇටයක්ද කුරක්කන්ද අපි මොකවත් දන්නේ අපි ඔයේ වතුර දදා පෝර දදා පැල කරනවා පස්සේ අපි දන්නේ අපි වී තමයි වැපරුවේ කවුද දන්නේ තලක් වපුරලා ගිහින් දැන් තල කපනවද වී කපනවද දැන් දෙකම තියෙනවනේ දෙකම ප්‍රශ්නයක් දැන් ඒ වගේ සත්පුරුෂ ගුණාංග වඩාගෙන සත්පුරුෂ ගුණාංගත් එක්ක ඉදිරියට ලෝකෝත්තර ජීවිතේ යන්න ආපු අපි මේ මිනිසත් භවයේ ලැබුවේ ගොඩාක් දුෂ්කර කාලයකින් පස්සේ මොනතරම් තිරිසන් ආත්මවල දුක් විඳලා ඉපදිලා අපි ප්‍රාර්ථනා කළාද මේ මිනිසත් භවය එන හැම ආත්මයක ඉපදිලා දුක් විඳලා දුක් විඳලා බොහොම කලාතුරකින් අපට ඉමි වුණා මේ මිනිසත් භවය ඒ මිනිසත් භවයෙන් පලනෙලා ගන්න ආපු අපි নানা ප්‍රකාර ප්‍රශ්න වලට මැදි වෙලා ලෝභ දේශ මොහ කියන මේ ධර්මතාවයන් තුනට අපි කොටු වෙලා ඉර වෙලා එහෙනම් මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා බොහොම සරලව රාගයක් ඇති වෙච්ච මොහොතේම ඒක නැති කරන්න ඕනේ. ඒක යථාර්ථය දකින්න ඕනේ. ඒක තුල තියෙන ධර්මතාවය දකින්න ඕනේ. ඒක පටිසෝතගාමිව ඒකට උත්තර බඳලා ඒක නිරෝධ කරගන්න ඕනේ. නැතුව ඒක මෙනෙහි කරන්න ගියොත් වැඩේ වැරදුනා. ඒ ඇතිවෙච්ච චෛතසිකය මුදුන්පත් කරගන්න කටයුතු වල නිරත වෙන්න ගියොත් ඒත් වැරදුනා. ඒ ඇතිවෙච්ච රාග සිටිවිල්ල සාකච්ඡා කරන්න කර්මකාරණා වලින් කියන්න පටන් ගත්තාම ඒත් වැරදුනා. එහෙනම් චෛතසිකය සිත කය වචනය කියන තුන් දොරත් එක්ක කොහෙන් හරි තැනකින් සම්බන්ධ වුණොත් මිශ්‍ර වුණොත් දීර්ඝ කාලිනව පැවතුනොත් මේ ගැටලුව ඇති වෙන බව දැක්කාම එයා දන්නවා රාගය රාගයක් වශයෙන් දැනගෙන නිරෝධ කළේ නැත්නම් ජීවිත කාලෙම විනාශ වෙනවා මේක චෛතසිකයෙන්. ද්වේෂය ඇතිවෙච්ච ගමන් ද්වේෂේ බව දැනගෙන නිරෝධ කළේ නැත්නම් මුළු ජීවිත කාලෙම ද්වේෂසාගත චරිතයක් වෙලා අඟුලිමාල බවටපත් වෙනවා. එහෙනම් මේ බීජයන් සිත තුළින් නිර්මාණය වෙලා මේ බබය විතර උසතින මේ කයේ වචනය ක්‍රියාව දුස්සීල වෙලා අසත්පුරුෂයෙක් බවට පත් වෙන මේ ක්‍රමවේදය පිළිබඳ සම්පූර්ණ අවබෝධය ඇති වෙනවා. සෑම අවස්ථාවක් තුළම කැළඹෙනකොට කම්පා වෙනකොට නාම රූප වලට මුලා වෙනකොට එයා මේ සංසාරේ ඉපදීමට අවශ්‍ය කටයුතු වල නිරත වෙලා මෙයා සසරේ අතරමං වෙනවා එහෙම නැත්නම් මුලා වෙනවා මේ ක්‍රමවේදයක් වැටෙනවා දැන් අර මුලින් හිටපු භාවනා යෝගියා දැන් නැහැ එයාට විශාල අවබෝධයක් පේනවා ලෝභ දේශ මොහ නිරෝධ කිරීමේ ක්‍රමවේදය කලින් එයාට තිබුණේ ආස්වාසය කියන එක ලීදණ්ඩක් වශයෙන් ප්‍රාස්වාස වෙන ප්‍රාස්වාස වාතයේ ලීදණ්ඩක් වශයෙන් මෙනෙහි කිරීමේ අවබෝධය මත මේක තුළින් අනිවාර්යයෙන්ම නිවන් දකින්න පුළුවන් ආස්වාස ප්‍රාස්වාසයෙන් මට සසර දුක නිවා ගන්න පුළුවන් කියන මේ සම්මා දෘෂ්ටිය විතරයි ළඟ තිබුණේ මේක නිරෝධ කරන එක පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි දන්නවා අනිවාර්යයෙන් මේකෙන් මට ඈතර වෙන්න පුළුවන්. විමුක්තියටපත් හැබැයි කොහොමද කියන එක පිළිබඳ අවබෝධය නැහැ. ඒ නිසා එයා සම්මා දෘෂ්ටියේ හිටියා. දැන් සම්මා දෘෂ්ටියෙන් තව පියවරක් උඩට ගිහින් එයා දැනගත්තා මේක නිරෝධ කරන ක්‍රමවේදය මේකයි කියලා. මේවා නිර්මාණය වෙන්නේ මේමයි මූල බීජය තින්නේ මේමයි මෙතනින් තමයි මේක හදන්න ඕනේ. මේ ආරම්භය ඇදුවේ නැත්තම් අවසානයේ කොමටවත් අදන්න බෑ හේතු ඇදිලා ඉවරයි ඵලයේ භුක්ති විඳින්න ඕනේ. හේතුව හේතුවක් වශයෙන් තියෙනකොට නිරෝධය කරන්න පුළුවන් නම් ඵලයක් අට ගන්නෑ. හේතුඵල දාම නෑ. ඒ කියන්නේ කර්මඵල නුපවත් නෑ. මේ අවබෝධය ඇති වුණාම මේ භාවනා යෝගියා මේක නිරෝධ කරන්නේ කොහොමදයි කියලා බලාගෙන සෑම අවස්ථාවකම එකම චෛතසිකයක් තුළ අටගන්න ධර්මතාවය ගවේෂණය කරමින් නිරෝධ කරනවා කෙනෙක් එයා දකින්නකොට තරහා ඇති වෙනවා ඇති වෙච්ච ගමම්ම එයා දන්නවා මේ තරහා ඇති වුණා මේක නැවත නැවත මෙනෙහි කරුවොත් මේක පැලවෙනවා මේක විශාල පාප කර්මයක් බවට ආනන්තරය දක්වා මේක යන්න පුළුවන් මිනිස් ඝාතනයක් දක්වා යන්න පුළුවන් ඒ නිසා මේක යවලා බෑ කියලා එයා නිරෝධ කරනවා ඒ ඇති වෙච්ච තැනින් මේක නැති කරනවා හොඳම උදාහරණයකට තමයි ගන්න පුළුවන් වැද්දේ වැද්දා මොනවද කරන්නේ ජීවත් ජීවත් වීම සඳහා ජීවනය පවත්වාගෙන යාම සඳහා සත්තු ඝාතනය කරනවා. අද ඉස්සෙල්ලාම යාට තියෙන දේ මත්තක් ගාලා සතෙක් අල්ලන්න තමයි යාට අදහස තියෙන්නේ නැත්තේ. එහෙම නැත්තම් තාත්තට හරි කිරියත්තට හරි උදව්වට යන්නේ නැති කලාවේ. හැබැයි කාලයක් යනකොට සත්තු අවුෙන්නේ නැති වෙනකොට ආදායම් නැති වෙනකොට Tamange මස් වලට තියෙන ආසාව වැඩිකමට ඒ මස් අපට ලැබෙන්නේ නැති වෙනකොට දැන් මොකද වෙන්නේ? ඒක වෛරයේ බවටපත් වෙනවා. බඩගින්න වැඩි වෙනකොට කොහොමද තරහා යනවනේ මිනිසුන්ට නේද? දැන් ගෙවල් වල කෑම ටික පරක් වුණාම ඒ වචන වල සරගතිය තියෙනවනේ. දැන් 12ට හම්බෙන්න ඕනේ කෑම තුනාමාර වෙනකොට උපාසකම්මලගෙන් ආනවා උපාසක තාත්තේ බඩගිනින් දන්නේ නැහැ කියලා කියන ආ එහෙමත් එකක් ආණ්ඩක් හිතෙනවද කියලා හිතෙනවා. ඇයි? ඒ වචන වලින් එයා කියනවා යාට තරහා ගින් බව. හැබැයි ඇත්තටම බඩගින්න තියන්නේ බඩේ නම් බඩට තරහා මේ තරහින් තින්නේ කටට. බඩගින්න දැන්වත් වැටහෙනවා නම් ගොඩාක් හොඳයි අනුකම්පා කරන්න පුළුවන් සිතවිල්ල ඇති වෙනකම් මේ බලාගෙන ඉන්න කියලා කිව්වොත් ඇත්තටම දැන් එතන ප්‍රශ්නයක් ඇති වෙනවද ප්‍රශ්නයක් ඇති වෙන්නේ අපි දන්නේ ප්‍රශ්නයකට උත්තර දෙන ලෝකෝත්තර ක්‍රමවේදය. කෙනෙක් ඇවිල්ලා තුනට විතර අපෙන් ඇවිල්ලා බඩගිනිද කියලා අහනකොට අපි ආර උත්තරයක් දෙනවා මේ මෙන්න මේ විදියට. කෑම මොකවත් ඕනේ බඩගින්න ඇති වෙලා ඇති බඩගින්නෙන් ඉන්නවා ඇති කියලා ඉතන මේ කරුණාවම ඇත්තටම වටිනවා ඒකටම බඩ පිරුණායි කියලා කිව්වම කෑම විනාඩි 5ක් යනකොට හම්බෙනවා. උඹලාගේ බත් කන්න නෙමෙයි මං ඉන්නේ කිව්වම එදා දවසේ නෙමෙයි හෙට දවසෙත් කෑම හම්බෙන්නේ නැහැ. ඇයි අරයාගේ තරහා නිවෙන්න ඕනේනේ. බත් දිදෙන්න. එතකම් බත් දිදෙන්නේ නැහැ. එයත් කඩෙන් මොනාරි කාලා ඉන්නවා. ඒගොල්ලන්ට පාඩම් උගන්වන්න එපාය. ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ වර්තමාන සමාජයේ මිනිස්සු අතර මේ අවබෝධය නැතිකම. මේ ධර්මතාවයන් මේ ආනාපාන සති භාවනා වඩන භාවනා යෝගියාට වැටෙනවා මේ සෑම වචනයක් තුළම චෛතසිකයක් තුළම මේ වගේ නිර්මාණයක් තියෙනවා. වචනයක් තමයි දුකක් බවට පරිවර්තනය වෙන්නේ. වචනයක් තමයි දුස්සීල චරිතයක් බවට නිර්මාණය වෙන්නේ. වචනයක් තමයි භවයක් බවට ප්‍රතිනිර්මාණය වෙන්නේ මේ ධර්මතාවය වටහා ගත්තාම මේ සිත කය වචනය කියන තුන් දොරෙන් පරිස්සමට ගොඩාක් කටයුතු කරනවා මේ ආකාරයට මේ ලෝභ දේශ මෝහ කියන ඒ ධර්මතාවයන් Tamange චෛතසිකයෙන් අටගන්න ඉපදෙන මොහොතේම මේක පැලවෙන්න නොදී ඒක නිරෝධ කරන ක්‍රමවේදේ නිරත වෙනවා නිරත වෙලා මේක හදාගෙන අදාගෙන ඉදිරියට යනවා. දැන් එයා ඉන්නේ කොතනද කියලා බලනකොට සකු르දාගාමි ඵලයේ ඉන්නේ. ඇයි සකු르දාගාමි වෙච්ච කෙනා තමයි ලෝභ දේශ මොහ නිරෝධ කරන ක්‍රමවේදය පිළිබඳ අවබෝධය තියෙන්නේ. එයා තමයි මේක අවබෝධ කරන්නේ. සබ්බේ පෘතජනා උම්මත්තකා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඇයි මේ උම්මත්තකයි කියලා කියන්නේ එයා මේ මොකක්ද දන්නේ නැහැ. නිරෝධ කරන්නේ කොහොමද? අටගන්නේ කොහොමද? මේවා කොහොමද පැවතෙන්නේ? මේවලට ප්‍රතිඵල ලැබෙන්නේ කොහොමද? මේවා මොකවත් එයා දන්නේ නැහැ. ඒ නිසා අපි යාට කියන පුදුජනයි කියලා. අදයි මේ ලෝභ දේශ මොහ පුංචියට කය තුල ඇති වෙලා මේ විඥාණය පුරාම විනාශ කරලා අපි ලබාපු මිනිසත් භවය ඉවරම කරලා දානවා දුකටම ඒක හේතුවක් වෙන්න හදනවා මේ ධර්මතාවය දන්න කෙනා මේ ආරම්භය ඇති වෙන ක්‍රමවේදය පිළිබඳ අවබෝධය තියෙන කෙනාට අපි කියන්න බෑ පෘතුජනයි කියලා. එයා ගොඩාක් ශ්‍රේෂ්ඨ කෙනෙක්. එහෙනම් මේ සකු르දාගාමි වෙච්ච කෙනා කල්පනා කරලා බලනවා මේ ක්‍රමවේදය දැනගත්තට මේක නවත්තන්න බෑනේ. ඇයි මේක ඉසනිකව ඇවිල්ලා ඉවරනේ. කොච්චර තරහාවක් නැහැ කියලා කිව්වම අපි ඇවිල්ලා අහනවා අපිට හොඳ උදාහරණයක් තියෙනවා. තාපසවර කිටියා කුටියක එයා තපස්වරයෙක් තාම එයා මේ මුනිවරයෙක් වෙලා නැහැ, ඍෂිවරයෙක් වෙලා නැහැ. සාමාන්‍ය තාපසෙක් භාවනා කරනවා. එයා කියන කතන්දරය තමයි ජීවිත කාලේ මට කවදාවත් තරහා ගිහිල්ලා නැහැ. එයා ප්‍රසිද්ධිය කියනවා. එයාගේ ಗುಣ කියනවා එයා. දැන් මේක ලොකු ප්‍රශ්නයක් තපෝ වනයේතම මේ තාපසයා තරහා යන්නේ නැහැ කියලා ප්‍රසිද්ධිය මේ කිය කිය ඉන්නේ ඇයි කියලා. ඒතර යෝගිවරයෙක් කිව්වා ඔට්ටුව කලම එයාට තරහා යනවා කියලා. එතකොට තාමත් කෙනෙක් කිව්වා නෑ නෑ තරහා යන්නේ. එයා තාපස් නෑ තරහා යනවා. කීයක් ඔට්ටුද කියලා කිව්වාම එයා කිව්වා ඔට්ටුවට අපි කියමු මේ ආවල් 이르දිය පිළිබඳ කමඨාන කියලා දෙනවා. එතකොට ඒ 이르දියට ගොඩාක් කාලයක් ඉන්න ඕනේ. සමහර තනතුරු වලට ආවට පස්සේ තමයි ඒක පිළිබඳ මූලධර්ම විද්‍යාව කියලා දෙන්නේ. එයාට කිව්වා මෙයාට තරහා යන බව ඔප්පු කළොත් මම ඔප්පු කරනවා. ඒ ආවල් 이르දිය කමඨාන මට දෙනවද කිව්වම එයා පොරොන්දුනා. එහෙනම් ඒ කමඨාන දෙනවා. ඒක තමයි ඔට්ටුව. ගිහිල්ලා පසන පිටුව වැඳලා ස්වාමිනී අවසරයි කියලා කිව්වම සුවපත් වේවා දරුවා කියලා කිව්වම තාපසයන් අනු ස්වාමිනී තරහා යන්නේ නැහැ කියලා කිව්වම එයා ඉනාවල ඒමයි පුතා තරහව කියන්නේ මොනවද කියන එක මගේ ජීවිත අත්දැක බලන්න බැරි වුණා ඒ අත්දැකීම් නැහැ මං හිතනවා ඒ කර්මය මං ගෙනල්ලා නැහැ කියලා හොඳමයි ස්වාමී කියලා වැදලා ගියාලු විනාඩි 10කින් ආයි කියලා පසන පිටල වැන්දා මොකද්ද දරුවා කියලා වම් ස්වාමීනි තරහා යන්නේ නැහැ බව මට ආරංචි මෙම් පණීඩයක් තින කොහොමද ඒක තමයි පුතා දැන් බලන්න දෙවනි වාරත් මට ආනකොට කිසිම තරාවක් නැතුව උත්තර දෙන්න මානසිකත්වයේ තියෙන මේ සිත තරාව හොඳටම නිවලා කන්තිය පුරවලා මේ පාරමිතා පිළිලා කියලා මට හිතෙනවා ඒක තව ටිකක් කතා කළා. නැවත කියලා තව විනාඩි 10කින් ඇවිල්ලා ආයි පසන පිටට වැඳලා ස්වාමීනි තරහා යන්නේ නැති බව කියනවනේ. ඔව් ඔව් ඉතින් තරහා යන්නේ නැහැ තමයි ඉතින් ඒක ඉතින් එච්චර කියවන්න ඕනේ කියලා කිව්වම යට දෙනවා. දැන් නම් අරි මීටරේ ටිකක් වැඩ කරනවා කියලා වැඳලා ගියාලු. තවත් විනාඩි 10කින් පස්සේ ඇවිල්ලා දැන් තරහා යනවද කියලා අහන්න න්යාය දැන් කිව්වනේ තරහා යන්නේ නැහැ කියලා. හොඳමයි ස්වාමීනි කියලා වැඳලා ගියාලු. අතරෙන් වතාව වෙනකොට කුටියේ ඉස්සරහ කුටිය වාලා. රෙදි කෑල්ලක් දාලා තමයි ඒකට වාලා කියන්නේ. ඉතින් කුටිය වාලා දොර වාලා. ඊට පස්සේ දොර අරගෙන කියලා ඇව්වලු ස්වාමීනි තරහා යන්නේ නැහැ කියලා ආරංචි. ඔව් තරහා යන්නේ නැහැ තමයි. ඉතින් මේ වැඩ බලාගෙන යන්න කරදර කරන්න එපා කියලා කිව්වලු. තුන්වෙනි වතාවේ රෙදි කෑල්ල අදනකොටම අතක් ඇවිල්ලා කන පුරෝල එකක් හම්බුණාලු කනට. ආපහු මේ පැත්ත පළාත එන්න එපා කියලා. කන අල්ලාගෙන ගින් කිව්වලු ඇඟිලි මාක් එක පේනවද කියලා. ඒ මුනිවරයා වලු ඇඟිලි මාක් කියන කාගේද අර තරහා යන්නේ තිත ආපසයාගේ බලන්න ධන රේඛාව ආයු රේඛාව හොඳට පේනවද කියලා කම්මුලේ කිව්වම කියන සේරම රේඛාවල් පේනවා කියලා. එතකොට දැන් අපි දන්නවා අපගේ ජීවිතේ අපි සමහර දේවල් අදාගෙන ඉතියට ඒවා ඇදිලා නැහැ. අපි දන්නවා සමහර දේවල් අපි හදාගෙන ඉන්නවයි කියලා හිටියට ඒවා ඇදිලා නැහැ. ඇයි ඒක මූණ දෙන්න අවස්ථාව උදා වුණේ නැහැ. දැන් ගෙවල් වල ඉන්නකොට උපාසකම්මල හොඳට ඉනා වෙලා කතා බහ කරගෙන ඉන්නවා. හැබැයි පරිගැනීමේ අදහස් නැද්ද? නෑ ඇත්තටම නෑ. දරුවන්ගෙන් පරිගන්න නෑ. කොහොමද පරිගන්න අපේ දරුවෝ? අපේ අනාගතය, අපේ බලාපොරොත්තු කියලා කියනවා. දැන් දරුවා ලොකු වෙලා උඩඟු කමෙන් ආන්කම් හිතුවක්කාරකමට වැඩ කරනවා. කියන දෙයක් ආන්න එයාගේ අනාගතය තීරණය කරනවා. එයාට ඕන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. දැන් ඉබෙන් මගලක් දෙන්න, ගෙදරට ගන්න, සල්ලි ටික දෙන්න, ඔක්කොම අනාථ මඩම් වලට දැන් මේ පලි ගන්නවනේ. දැන් මේ පලි ගන්න මානසිකත්වය හැදිලානේ. හැබැයි කලින් කිව්වේ නෑනේ ජීවිතේ උනත් පූජා කරනවා, මගේ දරුවා මගේ අනාගතය කියලා කිව්වා. දැන් දරුවා දකින්නවත් කැමති නෑනේ. අර ඉඩම් ටික ඔක්කොම අනාථ මඩම් වලට ලියලා සල්ලි ටික ඔක්කොම පූජා කරලා පැවිදි වෙනවා. අර දරුවා අම්බලමේ වාඩි වෙලා කල්පනා කරන යන්නේමක් නැහැ. එහෙනම් මීට වඩා පරිගැනීමක් මේ ලෝකේ කොහෙවත් තිබිලා නැහැ එහෙනම් අපේ ජීවිතවල මේ වගේ ගොඩාක් අඩුපාඩු තියෙනවා. අපි හිතාගෙන ඉන්න හැමදේම ඇදිලයි කියලා මොකවත් ඇදිලා නැහැ. දැන් මේ භාවනා යෝගියට තේරෙනවා එහෙනම් මම ඇදිලා නැහැ. ඇදිලයි වාගේ ඉතාලෙන් ඉන්නේ. එහෙනම් මට ප්‍රශ්න ගැටලු ඇති වෙනකොට තමයි මම කවුද කියලා මට වැටහෙන්නේ. දැන් එයා ප්‍රශ්න ගැටලු වලට කැමති වෙනවා. ප්‍රශ්න ගැටලු වලට කැමති වෙලා මේ සෑම ප්‍රශ්නයක් ගැටලුවකට මෙයා මූණ දෙනවා. කුරුල්ලෝ කෑ ගන්නවා නම් කෑ ගන්න තැන ඉඳලා භාවනා කරනවා. ඇයි මේ කෑ ගන්නකොට තමයි යට තේරෙන්නේ මේ ඉරියරේ ඉන්සාවට ප්‍රතිචාරය මොකක්ද කියන එක. නිന്ദා අපාස ඇති වෙනවා නම් එතනදී තමයි තේරුම් ගන්නේ Tamanට කොච්චර කන්තිය තියෙනවද මා කරුණාව තියෙනවද ඉවසන්න පුළුවන්ද මේ කරුණු කාරණා ඔක්කොම ගවේෂණය කරනවා මිනිස්සු කතා කරන තැන්වලදී එයා එතන වාඩි වෙලා ඉඳගෙන ඉන්නවා මිනිස්සු බලන මේ වාඩි වෙලා ඉන්නවා ඉඳගෙනත් ඉන්නවා නැවත වාඩි වෙලා ඉන්නවා පැය ගාණක් ඉන්නවා යන්නේ නැහැ මොකද්ද මෙතන ඉඳගෙන කරන්නේ නැහැ මේ ඇයෙන සෑම කාරණාවටම මැදින් කතා කරන්න ඉතෙනවද කියලා මම බලාගෙන ඉන්නේ. එහෙම ඉතෙන්නේ නැහැ. කතා කරන කර්ම කාරණාවලට අනුව මගේ සිතේ කොච්චර අදහස් පාළ වෙනවද? ඒ අදහස් පාළ වෙන ක්‍රමවේදය පිළිබඳ මේ මැනේ කරනවා මම. හේතුව මම කුටියේ ඉන්නකොට එහෙම අදහස් පාළ වෙන්නේ නැහැ. දෙන්නේ කතා කරන එක ඇහිච්ච ගමන් මට নানা ප්‍රකාර අදහස් ඇති වෙනවා. ඒ කාරණාව සම්බන්ධයෙන් මට දැක් දීලා ආරාධනා කළා නෑ. නමුත් මම දැන් සාකච්ඡා කරනවා මානසිකව සම්බන්ධ වෙලා ඒ කණ්ඩායමට. මේ ධර්මතාවය මම ගවේෂණය කරනවා කියලා එයා මේ ඇයෙන දේවල්, පේන දේවල්, දැනෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් මේ හැම එකක්ම මේ විදිහට ගවේෂණය කරන්න පටන් ගන්නවා. පින්ඩපාතේ කරගෙන ආපු දාණය Tamange ඔඩක්කුවේ තියෙනවා පාත්‍රයේ හැබැයි ඒ දාණය කට ඇතුළට දානතම් ප්‍රශ්නයක් තිබුණේ දැම්මට පස්සේ නියමෙට තියනවා මිරිස් දාලා රුළුම් බොල් දාලා මොනවද දන්නේ ආමිකම්නේ කුරුඳු පොතු තියනවා කියලා දැන් යාට රසවල් දැනෙනකොට සිතිවිලි පාළ වෙනවා මේ ආහාරය පිළිබඳ ලෝභයක් ඇති වෙනවා ඉක්මනට ඉක්මනට මේක වළඳන්න ඕනේ කියන द्वේෂයක් ඇති වෙනවා කිසිම කෙනෙකුට පූජා කරන්න දාන සිටිවිල්ලක් ඇති වෙන්නේ නැහැ. ඊටු ටික වේලාකාර තියාගෙන රැටක් ගන්න ඕනේ. එත උදේට ගන්න ඕනේ කියලා ඒම සිටිවිල්ලත් ඇති වෙනවා. දැන් යාට තේරෙන මේ පාත්‍රයේ තීන තාක්කල් ওই ප්‍රශ්නේ තිබුණේ නැහැ මේක දිවට දැම්මට පස්සේනේ මේ ප්‍රශ්නේ ඇති උනේ. මේ කියන්නේ මේ සෑම තැනම ප්‍රශ්න තියෙනවා. මන් තුලත් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙන බව අඳුනා ගන්න අවස්ථාව පාළ වෙච්ච නැති ප්‍රශ්න තියෙන්නේ. මේ ධර්මතාවය වැටෙනකොට මේ ඇසට පේන සෑම තැනම මොනවද තියෙන ප්‍රශ්න කියලා බලනකොට ඒ භාවනා යෝගියාට පේනවා ගොඩාක් කොළ තියෙන, එවන තියෙන, gedhi jati නැති ගස් යට ඉන්න කැමති. ඇයි? කුරුල්ලන්ගෙන් කරදර නැහැ. සත්තුන්ගෙන් කරදර නැහැ. පිණි බාන්න වැස්සට බේරෙන්න පුළුවන්. එවන තියෙනවා, අවුෙන් බේරෙන්න පුළුවන්. එහෙනම් මේ ගස් වලට කැමති කොලයක්වත් නැති වේලිච්ච ගාක්කට ඉන්න කැමති නෑ. ඇයි? එතන ලාභයක් නෑ. එනම් ලාභයට මෙයා තාම ඇලෙනවා. ඒ කියන්නේ ලෝභය තාම නිරෝධ වෙලා නෑ. අලෝභයේ කියන ඒ ධර්මතාවය දාන කියන පාරමිතාව පරිපූර්ණ වෙලා නැහැ කියලා මේ ගස් දෙක තුලින් යාට වැටෙන්න පටන් ගන්නවා මේ මේ පාරමිතාවන් පිරීලා නැහැ එහෙනම් Tamanට සමහර තැන්වලට කින් බලනකොට මේ තැන්වල කුරුල්ලෝ වැඩි කෑ ගන්නවා ශබ්ද වැඩි සත්තු ඉන්නවා සත්තුන්ගෙන් කරදරයි කියලා හිතනකොට ඒ තැනට කැමති නෑ වෙන තැනකට කැමති ඇයි එයා ප්‍රශ්න වලට කැමති නැතුව ප්‍රශ්න දකින්නකොට දුවන මානසිකත්වයෙන් ඉන්නවා ඒ කියන්නේ Tamanගේ අඩු එළියට මතුවෙනවට කැමති නෑ එහෙනම් එයා දැනගන්නවා මාන්නේ මන් තුල තියෙනවා මාව මං අඳුනා ගන්න කැමති නෑ මගේ තියෙන අඩුපාඩු තේරුම් ගන්න මම කැමති නෑ. ඒ අවස්ථාව විශ්වය මට දෙනවාට මම එකඟ නෑ කියන මේ ධර්මතාවයන් මේ පේන දර්ශන තුලින් පේන්න පටන් ගන්නවා. ගහක් තියනවා ලස්සන මොකවත් නෑ. හැබැයි ගහේ මල් පිපිලා තිනකොට පුදුම ලස්සනක් යාට පේන්න පටන් ගන්නවා. පස්සේ එයා කල්පනා කරන්නේ කිරියම්මලායම දකින්නකොට කිසිම ලස්සනක් නැහැ. ඇයි මුළු කයම වැරෑලි වෙලා රැලි වැටිලා දාඩිය ගඳ ළඟට යන්න බෑ. හැබැයි තරුණ කට්ටිය දැක්කම ඒ කට්ටියත් මිනිස්සුමයි. ඒ කට්ටියගේ සෙම සොටු කෙල මුත්‍රා දාඩිය මෙම එකක්ම තියෙනවා. හැබැයි ඒ කට්ටිය ලස්සනයි කියලා පේනවනේ. එහෙනම් මේ ඇස්වල තාම පරම සත්‍ය දකින්න බෑ. පඨවි ආපෝ තේජෝ වායෝන සතරමා භූතයාගේ මේ සෑම නාමයක් රූපයක් නිර්මාණය වුණාට හැම දෙයක්ම එක විදියට දකින්න බෑ. ඒ ඒ නාම රූපවල වටිනාකමින් දකින්වයි කියන මේ ලෝභතාවය Tamanට තේරෙනවා. මේ ලෝකයේ හැම දෙයක්ම ඇසට පේන සෑම නාමයක් රූපයක්ම එක විදියටම දකින්න ඕනේ. කිසිම වෙනසක් නැහැ, වටිනාකමක් නැහැ. ඇලෙන්න ගැටෙන්න අවස්ථා නැහැ. හැම එකක්ම එකම නාම රූප ඔක්කොම සතරමා භූත කියන එක පුරුදු කරන්න පටන් ගන්නවා. බනිනකොට කැළඹෙනවා ප්‍රශංසා කරනකොට hina වෙනවා මේක තුලිනුත් වැටෙනවා මේ කන් වලට මේ ඇයෙන ධර්මතාවයේ මේ ශබ්දය ප්‍රතිචාර වෙනස් වෙනවනේ නින්දා අපවාද ඇයෙනකොට වෛරය ඇති වෙනවා දුක ඇති වෙනවා ඇස්වල කඳුළු වෙනවා ප්‍රශංසා කරනකොට ගෞරව කරනකොට කට පුරාම hina වෙනවා. හොඳට සුවඳශීලීව කතා කරනවා මුළු කයම පිනේනවා සන්තෝෂයෙන්. එහෙනම් මේ හැම එකක්ම ශබ්ද නම් ශබ්ද මේ කය මෙච්චර වෙනස් වෙන්නේ ඇයි? බණින එකක් ශබ්දයක් ප්‍රශංසාවක් ශබ්දයක් ශබ්ද පිළිබඳ දක්වනා ප්‍රතිචාරය පිළිබඳ අවබෝධය පාලුණාම ඒ ලාභයට අලාභයට කලින් අපි දැනගත්තා දැන් එයාට තේරෙනවා නිന്ദා ප්‍රශංසා කියලා තවත් අටලෝ දාමේ දෙකක් තියෙනවා. නිന്ദාවට වෙනම ප්‍රතිචාරයකුත් ප්‍රශංසාවට වෙනම ප්‍රතිචාරයකුත් තියෙනවා. මේ දෙක හදාගන්න ඕනේ කියලා ඒ දෙක හදාගන්නවා. එහෙනම් මේ විදියට මේ අසකන දිවන ආසය සමසිත කියන මේ ආයතන අය තුලම තියෙන ප්‍රතිචාරයන් පිළිබඳව ගවේෂණය කරමින් පියවරෙන් පියවරට යනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ සෑම දෙයක් තුලම විශාල ගැඹුරු ධර්මයක් තියෙනවා මේවා ඈට පේන්නේ නැති පියවි ඇසින් දකින්න බැරුව අතින් අල්ලන්න බැරුව ගනුදෙනු කරන ධර්මතාවයක් දැක්ක ගමන්ම මේ ධර්මතාවයේ අට ගන්නවා ඇහිච්ච ගමන් අට ගන්නවා දැනිච්ච ගමන් අට ගන්නවා හැඟිච්ච ගමන් අට ගන්නවා සිතෙන සිතෙන ගමන් මේක අට ගන්නවා මේ ධර්මතාවයේ ගොඩාක් ගැඹුරින් පවතිනවා මේක කවදාවත් මට වැටහිලා නැහැ දැනුයි මේක වටහා ගන්න පුළුවන් උනේ මේම කතන්දරයකුත් මේ ලෝකේ තියෙනවායි කියලා මේක වටාගෙන මේ සියුම් දේවල් අදන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ අවබෝධයට ආවයි කියලා කියන්නේ මේ ආයතන අයතුලින් කර්ම නිර්මාණය වෙන ක්‍රමවේදය මේක ගොඩාක් සියුම්ව සිදුවෙන ක්‍රමවේදය පිළිබඳ අවබෝධය ඇති වුනාම එයා අනාගාමී ඵලයටපත් වෙලා එයා මේ සෑම චර්යාවක් තුළින්ම නාමයක් රූපයක් තුළින්ම සියලෝම චලනයක් තුළින්ම සියුම් ධර්මතාවය දකින්නවා ඒකට මේ බඹයක් විතර උස තියෙන මේ කයේ අසකන දිව නාසය සමසිත දක්වන්නා වූ ප්‍රතිචාරය පිළිබඳ අවබෝධයට ලැබිලා දැන් එයා කල්පනා කරනවා මේක නවත්තන්න මොනවද තියෙන ක්‍රමය කියලා මේ ඇසට පේන ඒවා කනට ඇහෙන්නේ නැති ඒවා නවත්තන්න බලනකොට නවත්තන්න බෑ. ඇයි මේවා ඇහෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, ඇස් දෙක පියා ගන්නවා, කට පියා ගන්නවා, එරමිනිය ගොතා ගන්නවා, ගින් ගහක් යට වාඩි වෙලා තපස්වරයෙක් වශයෙන් ඉන්නවා. දැන් ඇස් දෙක පියාගත්තයි කියලා මිනිස්සු පේන්නේ නැතුව ඉන්නවද නෑනේ. ගිය මාසේ දාන දෙන්න ආපු උපාසක මාත්‍යෙක් අපෙත් එක තර්ක කළා නම් අදත් ඒ වගේ අදරුවක් කියන කෙනෙක් දැක්කම එයාව පේනවනේ අපට. ඇස් දෙක පියාගෙන අර උපාසක මාත්‍යා මේ වගේ තර්ක කළා කියලා කියනකොට දැන් එයාගේ සම්පූර්ණ සිද්ධිය මැවිලා පේන්නේ නැද්ද? එයා ඇඳගෙන හිටමු පාට හිටන් පේනවා කොළ පාට සරම නිල් පාට කමිසේ ඒ ඔක්කොම මැවිලා පේනවා මේ කියන්නේ මේ රූප ඇස් දෙක වැව්වට නවතින්නේ එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේගේ උස අසූරියනක් විතර තියෙන පිළිම වහන්සේ නමක් දැකලා දැන් අවුරුදු 5ක් වෙන්න පුළුවන් දැනුත් එක මෙනෙහි කරනකොට ඒ රූපේ ඒ විදිහටම පේන්නේ නැද්ද වටේ තිබිච්ච වනාන්තරය කොළ පාට ඒ විදිහට පේන්නේ නැද්ද සුදු ඇඳගෙන මිනිස්සු දහස් ගණන් සාදුකාර දෙදී මල්පාන් පූජා කරන ඒ සිද්ධිය වෙන්නේ නැද්ද? දැන් අපි ඉන්නේ කතරගම නෙමෙයි. නුවර ඉඳගෙන මෙනෙහි කරනකොට කතරගම නැවිලා පේනවා ඇස්සරලක් නැත්තම් ඇත්තටම ඇස් පේනවා නොපෙනනවා කියන ප්‍රශ්නේ නෙමෙයි මේ රූපය කියන ධර්මතාවය වෙන එකක්. එහෙනම් අපට දැන් ඇයිච්ච නැති වුණාට අපට දීප ප්‍රශංසාව දැනුත් අපට ඇයෙනවා අපට කරපු අගෞරවයේ නින්දාව දැනුත් අපට ඇයෙනවා. ඒ කියන්නේ මේ හැම එකක්ම tempatuවක් එක තියෙන ගනුදෙනුවක් නිසා මේක බාහිරව තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට තමයි මේ භාවනා යෝගියා තේරුම් ගන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කයයි හදන්න ඕනේ ලෝකේ හදන්න බෑ හේතුව ඇස් දෙක මං උල් දෙකකින් අනගෙන අන්ධකලාට වැඩක් නෑ මේ සංසාරේ මං දැකපු දේවල් මැවිලා පේනවා උත්පත්තියම අඬ වෙච්ච කෙනාටත් පේනවද කියලා ඇහුවාම එයාටත් පේනවා. කුරුල්ලේ කෑ ගන්නවා එයාගේ නානවා මේ කුරුල්ලා කෑ ගන්නකොට මොන වගේ රූපයක් නැනවද කියලා කිව්වාම තට්ට අඩි 25ක් විතර පළල තියෙන උස අඩි 25ක් විතර උස තියෙන ඉගිල්ලෙනකොට ගෙවල් වල වාලේ ගැලවෙන්න තරම් උලන් එන විශාල සත්ත්වය කියලා කියන මේ කෑ ගන්න කොබෙයියේ එතකොට අපි ආන මේ සද්ද කොච්චර දුර ඉඳලා එනවද මෙයා කියන අතම්ම 25කට එහා ඉඳලා මේ සද්දයන් ඇයි සියුම්ම පොඩ්ඩනේ ඇයින්නේ. එයා විතර ඈත ඉඳලා ඇහෙන සද්දයක් ඇයි. එයා කොබෙයිය දැකලා නැහැ. රාජාලිය දැකිලා නැහැ. ඒ නිසා සද්දයට අනුව එයා මනක්කල්පිත රූපයක් අදා ගන්නවා. ඒ මනක්කල්පිත රූපය තමයි එයාට පේන්නේ. පාටත් එයාට පේනවා. ඒ සිද්ධිය ඒමම පේනවා. දැන් අපේ ජීවිතවල අපට හොඳට මතක තියෙන සිද්ධියක් තමයි හොඳට මාන්සිලා මාන්සිලාගෙන් ඇඳට වැටලා නිදාගත්තාට පස්සේ හොඳට නිින්ද ගියාම දැන් ඊනයක් පේනවා. නලු නිලියෝ පේන්න පුළුවන්. අපේ හතුරා අපට පොල්ලකින් ගාන්න එන්න පුළුවන්. අපි මල්පාන් අරගෙන රුවන්වැලි සෑලම්කින් වැඳගෙන ඉන්න පුළුවන්. අපි උදකලාවේ තනියෙන් වාඩි වෙලා කල්පනා කරගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගොඩාක් පෝසත් වෙලා අපේ වස්තු ප්‍රමාණය අපට මැනගන්න බැරුව සපවත් ජීවිතයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෝගාතුර වෙලා ඔත්පල වෙලා ඉන්න පුළුවන්. මේව මොකවත් වෙලා නැන්නේ. හැබැයි මේ ඊනේකින් පේන රූපවල ඔක්කොම ඇවිලා පෙනිලා මේ විදියටම හැඳන් පේනවා රෝවල පේනවා අපි හැඳගෙන ඉන්න විදිය පේනවා කන බොන දේවල් පේනවා මේ ඔක්කොම පෙනුනේ කොහමද එහෙනම් මනක්කල්පිත රූප ඇදෙනකොට මේ රූපවලට වර්ණ තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ඕජා තියෙනවා. කෑමෙන් ඊන කන ඊන වලින් කෑම කන මිනිස්සු ඉන්නවා. ඊනකින් එයා හොඳ ආහාර වේලක් එයා භුක්ති විඳිනවා. කටෙන් අපහප අපහප ගිලිනවා මිනිස්සු බලන මොකද්ද මේ පැඳුරේ ඉඳගෙන මොනවද කන්නේ කියලා බලන කටේ මොකවත් නැහැ එයා ඊනෙන් දාන ශාලාවකට ගිහින් එයාට කෑම හම්බෙලා එයා කනවා. අත් දෙක අරගෙන මොනවදෝ කරනවා මොනවද කරන්නේ කෙසෙල් එල්ල එලි ගන්නවා කියලා කියනවා. කෙසෙල් එල්ල දිගහැර හැර කනවා. හැබැයි ඇත්තට මේම එකක් නෑ. කූද්දලා බලනකොට එයා බලන ලෙලිත් නෑ මොකවත් නෑ බතුත් නෑ හැබැයි කාලා බඩත් පිළිලා ඒ මානසිකත්වයත් එයාට තියෙනවා. එහෙනම් මේ විදිහට අපි මේ ඊන වලින් දකින සෑම දෙයකටම රූපයක් තියෙනවා දැන් චක්කුව අන්ධ වුණායි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ නේද? එහෙනම් අපට හිතෙනවා මේම එකක් මොනොත් කොහමද අසවලා මේ විදිහට කළොත් කොහමද කියලා එහෙම එකක් අපිට මෙනෙහි වෙනවා. දැන් එහෙම එකක් එයා කිව්වේ නැහැ. එහෙනම් උත්පත්තියෙන්ම බීරෙක් වෙලා ඉන්න කෙනෙකුට ඇහෙන්නේ නැහැ. හැබැයි එයා මේම කිව්වොත් බැරි වෙලාවත් අසවලා මේ විදිහට මට මේ ප්‍රකාශයක් කළොත් කියලා මතක් වෙනකොට ඒ වචන ඒ වාක්‍ය ඒ විදිහට මෙනෙහි වෙනකොට දැන් කම් නැතුව එයාට ඇහිලා ඇස් නැතුව පෙනිලා දිව නැතුව රස දැනිලා කය නැතුව එයා ඇවිදිලා හැමදේම කරලා එහෙනම් මානසිකව නිින්දෙදී අපි වැරදි කරන්නේ නැද්ද? ලෝභ, ද්වේෂ, මෝහ, රාග, තෘෂ්ණා, වෛර කියන මේ සෑම ක්ලේශ ධර්මයක්ම අපි භුක්ති විඳිනවා නේද? ඊනෙන්, නින්දෙන්, තනිකල් තනි තනිව උදකලාවෙන්. එහෙනම් මේ සෑම අඩුවක්ම මේ අනාගාමි උත්තමයාට තේරෙන්න පටන් ගන්නවා. එයා දන්නවා මේ සියුම් දේවල් හදන්න නැතුව කවදාවත් නිර්වාණ සුවයටපත් වෙන්න බෑ. මේ අඩුපාඩු තියෙන තාක්කල් ජාති ජරා භව දුක්ඛ දෝමනස් ඇති වෙනවා සසරේ පැවැත්ම තියෙනවා මේ අඩුව ඒකාන්ත වශයෙන්ම අදන්න ඕනේ මේ සියුම් අඩුව මිනිසුන්ට පේන්නේ නැති නිසා මිනිස්සු කියනවා ගොඩාක් සීලවන්තයි ගොඩාක් තත්පන් එයාතරම් චරිතවන්ත කෙනෙක් නෑ ගොඩාක් ගුණයක්වත් උත්මයෙක් කියලා කියනවා හැබැයි එයා දන්නවා එයා තුළ මේ වගේ සියුම් ප්‍රශ්න තියෙනවා කවදාවත් එයා රාගෙන් කතා කරන්නේ නැහැ හැබැයි රාගය එයාගේ සිටිවිලි වල තියෙන බව එයා දන්නවා ද්වේෂයෙන් කිසිම කෙනෙක් ඉතරි දෙන්න කතා කරන්නේ නමුත් ද්වේෂය Taman තුල නිදාගත වෙලා තියෙනවා. ඒක කිපෙන බව එයාගේ සිත ඒක අවංකවම දන්නවා. එයා හැමදේම අත්හැරලා දන් දීලා අත්හැරීම දේශනා කරනවා. නමුත් එයාගේ සිත දන්නවා ලෝභය තාම නිදන්ගත වෙලා තියෙනවා. එහෙනම් ගොඩාක් කට්ටිය අපි දන්නවා මේ ලෝකේ හැමදේම අත්හරින්න අත්හරින්න කියලා කියනවා. හැබැයි විශාල පෝසත් කට්ටිය ඇවිල්ලා වටිනා දෙයක් දුන්නාම අත් දෙකෙන්ම අරගන්නවා. ඒ කියන්නේ එයා ලෝභය අත්හැරලා නැහැ. රත්තරන් වල යථාර්ථය දැකලා නැහැ. ඒකත් යකඩමයි. රිදී කියන්නේත් යකඩමයි. මුතුමැණි කියන හැම දෙයක්ම ගල් කැටමයි, කළු ගලයි, මණිකයි දෙක අතර වෙනසක් නැහැ. එහෙනම් දුර්ලභයි නිසා තමයි ඒකට වටිනාකමක් දීලා තින්නේ. නැත්තම් හැමදේම මාපොළවේ පාසානමයි. මේ යථාර්ථය දකින්නේ නැති මිනිස්සු මේ ලෝකයේ පුදුජන වශයෙන් ඉන්නවා මේ ආර්ය ශ්‍රාවකයා මේ යථාර්ථය දැක්කාම එයාට හිතෙනවා මේ සියුම් දේවල් ඈත පේන්නේ නැති මිනිසුන්ට වටා ගන්න බැරි මේ සියුම් දේවල් අදන්න ඕනේ මං කොහොමද මේක අදන්නේ මේක ගොඩාක් සියුම් දෙයක් කියලා ආස්වාස වෙන විට ආස්වාසේ ලී දණ්ඩක්සේ මෙනෙහි කරලා ප්‍රාස්වාසයේ වෙන විට ප්‍රාස්වාසයේ දී දණ්ඩක්සේ මෙනෙහි කරලා තමයි මේ සෑම ප්‍රශ්නයක් නැති වුනේ මෙච්චර ගැඹුරු දේවල් වටා ගන්න පුළුවන් වුනේ විශාල ගැඹුරු ධර්මතාවයන් Tamanට වැටහෙන්න පටන් ගත්තේ මේ සෑම දෙයක් මෙයාට තේරෙන්න පටන් ගන්නවා හේතුව නැති කරොත් නේද ඵලේ නැති වෙන්නේ ඵලයේ නැති කලාට හේතුව නැති වෙන්නේ හේතුව අපි මේ දරුවෙකුට කතා කරලා මේ ගහේ මල් කඩන්න කියලා කිව්වාම මල් ටික කඩලා අපේ හාමුදුරනේ මල් කැඩුවයි කියලා කියනවා මල් නෑ සන්තෝසයි හැබැයි සති දෙකකින් නැවත අපි කතා කරලා කියන පුතා නැවත මල් ලැබිලා නැවත මල් කඩන්න එහෙනම් ජීවිත කාලෙම මල් කඩලා කඩලා බැරි ගෑනවා අපේ ආයුෂ ඉවර වෙනවා ඒත් මල් පිපෙනක නවතින්නේ හේතුව මල් කියලා කියන්නේ ඵලයක් ගා කියන්නේ හේතුවක් ගා නැත්තම් මල්ලට ගන්න එහෙනම් හේතුව තියෙන තාකල් මේ ලෝකේ නැවත නැවත උත්පත්තියකට ගන්නවා මේ ඥානීය එකපාරටම පාළ වෙලා ඒ ආර්ය ශ්‍රාවකයාට තේරුම් ගන්නවා එහෙනම් හදන්න වෙන කොහෙවත් යන්න ඕනේ මුල හදන්න ඕනේ මුල තමයි ආස්වාස වෙනකොට ආස්වාස මතසිත පීඩා ලීදණ්ඩක් වශයෙන් මෙනෙහි කරපේක ප්‍රාස්වාස කරනකොට ප්‍රාස්වාස මතසිත පීඩා ප්‍රාස්වාසයේ ලී දණ්ඩක් වශයෙන් මෙනෙහි කරපු ඒ හේතුව හදන්න නැතුව මේ ඵලය හැදෙන්නේ එහෙනම් මේ ඵලය හදන්න කියලා මම මොනතරම් උපක්‍රම යෙදුවත් අර හේතුව නිසා තමයි මේ ඥානවල් පහළ වුනේ මේ ධර්මතාවයන් වටාගත්තේ මෙච්චර ගැඹුරු දේවල් මෙනෙහි වෙන්න පටන් ගත්තේ හේතුව හදන්න ඕනේ කියලා නැවත අර පළවෙනි භාවනාවට ගිහින් සමවදිනවා ආස්වාස වෙනකොට ආස්වාසයේ ලී දණ්ඩක් වශයෙන් ප්‍රාශ්වාස වෙනකොට ප්‍රාශ්වාසයේ ලීදණ්ඩක් වශයෙන් නැවත නැවත මෙනෙහි වෙනකොට එයාගේ මුළු සර්වාංගෙම සන්තෝෂයෙන් පිරීලා එයාගේ සිත ප්‍රීතියෙන් පිරෙනවා ප්‍රීතිය කොච්චරද කියලා කිව්වොත් අර කලේ පිරීලා වතුර එළියට යනවා මේක වැగిදෙන්න පටන් ගන්නවා එයාට තේරුණා මට වැඩේ අවුනා කියලා මොකද්ද වැඩේ ආස්වාස වෙනකොට ආස්වාසය ලීදණ්ඩක් වශයෙන් මෙනෙහි කරනකොට මේ ආස්වාසයේ සම්පූර්ණ සිත පුරාම පැවතුනා නේද ප්‍රාස්වාස වෙනකොට මේ ප්‍රාස්වාසයේ මත ලීදණ්ඩක් වශයෙන් සම්පූර්ණ සිත පැවතුනා නේද මේක තමයි එයාගේ නිවන් පණිවිඩය එයාගේ අරියත් මාර්ගය මේක වැටහිච්ච ගමන් අනාගාමි උත්තමයන් වහන්සේ අරියත් මාර්ගයටපත් වෙලා එයා දැන් අරියත් මාර්ග ශ්‍රාවකෙක් වශයෙන්පත් වෙලා එයා බලනවා දැන් කොහොමද ඵලයටපත් වෙන්නේ එතකොට මේ අරියත් මාර්ගෙන්න උත්තමයාට තේරෙනවා සෑම චෛතසිකයක්ම මුල කියන්නත් බෑ මැද කියන්නත් බෑ අග කියන්නත් බෑ සිටිවිල්ලේ කොනක අල්ලාගෙන ඉන්න බෑ සිතවිල්ල පුරාම 100 පැවතුනොත් කර්ම හැදෙන්නේ නැහැ. එහෙම නැත්නම් 100 අඩු වෙච්ච තැන් වලින් කර්ම හැදෙන්න පුළුවන්. කෙනෙකුට අපි කතා කරලා පුතා මේක හොඳට කල්පනාවෙන් ආගෙන ඉන්න කියන දේ ආගෙන ඉඳලා මේ විදිහට කරන්නයි කියලා කිව්වාම ඒකේ තියෙන යථාර්ථය මොකද්ද බලාපොරොත්තු මොකද්ද එයාට මේ කමඨාන අරියට තේරුම් කරලා දීලා එයාට යම්කිසි අවබෝධයක් ලබා දීම. එහෙනම් ඒක ලෝකෝත්තර එකක්. අපි දන්නවා අතන යම්කිසි තැනක මේ මොනාරි දෙනවා දෙයක් මේ දරුවා ගියොත් එතන ඒ දරුවටත් ඒක ගන්න සිද්ධ වෙනවා ඒ දරුවට මේක දීලා බෑ එහෙනම් ඒ ස්ථානට යවන්න නැතුව මේ දරුවා මෙතන රඳව ගන්න ඕනේ කියන යටි අරමුණ වෙනත් විදියට තියාගෙන කියනවා පුතාට අපිට කමඨාණක් කියන්න තියෙන පොඩ වාඩි වෙන්න මේක හොඳට ආගන්න කියලා රටේ නැති දේවල් කිය කිය අර බෙදන උත්සවේ ඉවර වෙනකන් ඒ සම්පූර්ණ කටයුත්ත නිමා වෙනකන් මෙයා මෙතන ඉර කරලා තියාගෙන ඉන්නවා ඇත්තටම මෙයාට නිවනක්ද මේ කියන්නේ නෑ. යටි හරමුණ වෙනස් එකක්. එහෙනම් මේ චෛතසිකේ එක වුණාට ඒ චෛතසිකයේ තුල පවතින්නේ තරංගයක් ඒ තරංගය ඇදලා තින්නේ අණු කෝටියක් විතර එකතු වෙලා මේ සෑම අණුවක්ම භ්‍රමණය වෙනවා නම් ඒ අණුවේ න්‍යෂ්ටියක් පවතිනවා නම් මේ සෑම අණුවක් ගානේ තොරතුරු තියෙන්න පුළුවන් වෙන වෙන අරමුණු තියෙන්න පුළුවන් අදහස් තියෙන්න පුළුවන් নানা ප්‍රකාර නාම රූප තියෙන්න පුළුවන් එහෙනම් මේකට අනුව වෙන වෙන කර්ම හැදෙන බව වෙන වෙන නාම රූප හැදෙන බව নানা ප්‍රකාර ಜಾති ජරා හැදෙන බව වටහා ගත්තාම මේ අරියත් මාර්ගයටපත් වෙච්ච උත්මයා කල්පනා කරනවා එහෙනම් මේ සිටිවිල්ල පුරාම සිය පවත්තන්ට ඕනේ චෛතසිකයක් ඇති වෙන බව දැනගත්තාම කර්ම හැදෙනවද නැද්ද කියලා අහුවාම එයා කියන කර්ම හැදෙනවා. ඇයි ඇති වෙච්ච බව විතරනේ දැනගත්තේ ඇති වෙච්ච බව දැනගත්තට කර්ම හැදෙන්නේ නැතුව නෑ කර්ම හැදෙනවා. ඇති වෙච්ච බව දැනගෙන ඒක නැවත නැවත මෙනේ කරාම කොහොමදවත් කර්ම හැදෙනවා. ඇයි නැවත නැවත මෙනේ කරනකොට ඒ චේතනාවට කර්මයක් හැදෙන්න එපාය. චේතනා වික්කවේ කම්මං වදාමි. චේතනාවම කර්මය බවට පත් කළොත් අන්න එතන කර්මය නවතිනවා. ඇයි චේතනාව වෙනමත් කර්මය වෙනමත් තිබුණොත් තමයි නැවත උත්පත්තිය කටගන්නේ. එහෙනම් දැන් අපි කියනවා කාට ටිකක් අදන්න කියලා. දැන් කාට හදන්න වතුර නැතුව අදන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් වතුර දාලා කාට හැදුවාම අපි කියනවා දැන් මම කාටනේ හදන්න කිව්වේ. ඇයි මේ වතුර දැම්මේ කියලා වුවාම වතුර නැතුව කාට හදන්න බෑ. එහෙනම් වතුරයි කාටයි එකතුනාට පස්සේ දැන් මේක වෙන් කරන්න පුළුවන්ද? බෑනේ. කාට පෙවෙනකොට වතුරත් පෙවෙනවා. දැන් යම්කිසි කෙනෙකුට කාට ටිකක් අදාගෙන ඉන්න කිව්වාම යා වතුර දාලා හදාගෙන ඇවිල්ලා කාට ටික පූජා කළාම ඒ පූජා කරන කෙනා කියන මේකේ කාට තියෙනවා වතුර ටික ඉතුරු කරලා කාට ටික බොන්න කියලා කිව්වම දැන් එයා බලාගෙන ඉන්න බොන්න විදියක් නැහැ. ඇයි එහෙම බොන්න ක්‍රමයක් නැහැ. එහෙනම් මේක ලෝකයේ තියෙන උත්තරීතර ධර්මතාවයක්. මේ gedaraවල වැඩ කරන සියලෝම දෙනා උයන පියන වැඩවල් එක බැලුවාම මේ සෑම තැනම මේ ධර්මයේ තියෙනවා. සෑම නාමයක් රූපයක් තුළම මේ ධර්මයේ තියෙනවා. ඔද්ද කදනකොට ඒ ඔද්දට අපි වතුර දාලා හැදුවාම ඔද්ද ටිකක් දෙනකොට අල ඔද්ද කියලා කිව්වම දැන් අල ඔද්දද දෙන්නේ අල මිශ්‍ර වෙච්ච වතුරද දෙන්නේ අල මිශ්‍ර වෙච්ච වතුර තමයි දෙන්නේ හැබැයි අපි කියන්නේ මොනවද අල ඔද්ද අල වෙනම තියෙනවා වතුර වෙනම තියෙනවා අල මිශ්‍ර වෙච්ච වතුර ටිකට අපි කියන අල ඔද්ද කියලා නෑ වතුර තමයි තියන්නේ ඒකනේ ගලාගෙන යන්නේ නමුත් ඒ අල ටිකයි වතුර ටිකයි වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දෙකටම එකම නම දීලා නිකායමු අපි. එහෙනම් මේ ගෙවල් වල තියෙන සෑම නාමයක් රූපයක් තුළම මේ ධර්මයේ පවතිනා වාගේ තපෝ වනයේ සෑම නාමයක් රූපයක් තුළම ගස් කොළයක පොත්තක මලක මේ ධර්මයේ තියෙන අවාගේ මේ බඹයක් විතර උස තියෙන මේ කය පුරාම මේක තියෙනවා වකුගඩුවක් නරක් උනායි කියලා කපලා එළියට අරන් තියලා ඒකට නම කියලා මේක ආවල් උපාසක මාත්‍යා කියලා අපි කියනවද? පණුව කාපු දත ගලවලා මේ තැටියට තියලා මේක ආවල් උපාසක මෑණියෝ කියලා අපි කියනවද? එහෙම කිව්වොත් මිනිස්සු hina වෙනවා. මේ දතකට නමක් තියලා නේ කියලා. හැබැයි ඒ දත කටේ අයි කරලා තියෙද්දී කොටස් 32 මේ කයේ අයි කරලා තියෙද්දී අපි නම කියලා කියන ආවල් උපාසක පියා ආවල් උපාසක මෑණියෝ කියලා. ඇයි එහෙම උනාම නමක් දෙනවා. එහෙනම් මේ කර්මය මේ චෛතසිකයකින් නිර්මාණය වෙලා මේ නිර්මාණය වෙච්ච චෛතසිකයේ පුරාම සිත අන්තර්ගත වෙලා එහෙම නැත්නම් ඒක මත සිත පීඨවලා එකට එක මිශ්‍ර කෙරුවාම සිත වෙනමත් සිතවිල්ල වෙනමත් වෙන් කරන්න පුළුවන්ද බෑ ඇයි අර ඇතිවෙච්ච චේතනාවට 100 පීඨවලා චේතනාවයි 100යි දෙක එකට මිශ්‍ර වුණාට පස්සේ දෙක ගලවන්න බැරි වෙච්ච නිසා හේතුවයි ඵලයයි දෙකට එකට එකතු වෙලා ඒ නිසා ඵලයකට ගන්න හේතුව ඵලය කල්ලාතු ඇති වෙලා හේතුව වෙන් කරන්න විදියක් නැහැ හේතුව ඵලයත් එක්ක මිශ්‍ර වෙලා එහෙනම් ඒකට කර්ම හැදෙන්න මේ ඥානය අවබෝධ වෙලා මේ තැනටපත් වුනාම තමයි එයා අරියත් භාවයටපත් වෙන්නේ එහෙනම් ආස්වාස ප්‍රාස්වාස වෙනකොට ආස්වාස වෙන ඒ ආස්වාස සිටිවිල්ල ලී දණ්ඩක් වශයෙන් ප්‍රාස්වාස වෙනකොට ප්‍රාස්වාසයේ ලී දණ්ඩක් වශයෙන් මෙනෙහි කරනකොට එයාට තේරෙනවා මේ සම්පූර්ණ සිත පුරාම තමන්ගේ සිත පීඩවලා මෙනෙහි කරනකොට ඒ සිත එහෙම නැත්නම් මේ චෛතසික ඇති වෙලා තියෙන තරංගයකින් ඒ තරංගය නිර්මාණය වෙලා තියෙන අණුවලින් එන සෑම අණුවක්ම භ්‍රමණය වෙනවා න්‍යෂ්ටියක් වෙනවා ඒකේ අන්තර්ගත වෙච්ච තොරතුරක් වෙනවා ඒ තොරතුරට අනුව ප්‍රතිඵලයක් වෙනවා අපි දන්නවා සෑම ක්‍රියාවකටම ප්‍රතිඵලයක් තියෙන බව නිව්ටන්ගේ නියමයට අනුව භාග්‍යතුන් වහන්සේගේ දේශනාව චේතනාම් වික්කවේ කම්මං වදාමි සෑම චේතනාවකටම කර්මයක් තියෙනවා චේතනාවට කර්මය ඇති නොවෙන්න නම් කර්මය ගෙනල්ලා චේතනාවත් එක්ක මිශ්‍ර කළාම චේතනාවම කර්මයේ බවට පත් වුණා නම් කර්මයෙන් චේතනාව බවට පත් වුණා නම් ඒකෙන් වෙනම ඉපදෙන්න බැරි தත්ත්වය උදා වුණාම ඒක එතනම නිමා වෙනවා දාරුකීරිය මහරහතන් වහන්සේට දෙනු ලබන කමඨාන මේක. එහෙනම් අපගේ ජීවිතය තුළ මේ කමඨාන අපි වඩන්නට ඕනේ. ආස්වාස ප්‍රාස්වාස ලී දණ්ඩක් වශයෙන් මෙනෙහි කරන භාවනාව වඩනකොට ක්‍රමක්‍රමයෙන් මේ විදිහට අවබෝධයටපත් වෙලා ක්‍රමක්‍රමයෙන් භාවනාව මාර්ගඵලවලටපත් වෙලා අපි දන්නේම නැහැ අපේ අඩුපාඩු සේරම ඇදිලා අරියත් බෝධියටපත් වෙනවා එයා දකින සෑම දර්ශනයක් තුළම එයාගේ සිත එයාට පේනවා හේතුව මම දැක්කේ කාන්තාවක් නෙමෙයි කාන්තාව ස්වરૂපයෙන් මම දැක්කේ මගේ සිත මම දැක්කේ පොල් ගාක් නෙමෙයි පොල් ගාක් වශයෙන් දැක්කේ මගේ සිත මගේ සිතමයි මම දකින්නේ ඇයෙන හැම වචනයක් තුළින්ම අසුවලා කිව්වා අසුවලී කිව්වා කියලා නෙමෙයි කියන්නේ මගේ සිතයි මට හැෙන්නේ ඇයි මගේ සිත සත්පුරුෂ නම් කියන හැම දෙයක්ම සත්පුරුෂ වශයෙන් ඇයෙනවා මගේ සිත අසත්පුරුෂ නම් කොච්චර යහපත් දෙයක් කිව්වත් මට හැෙන්නේ වෙන දෙයක් අපිට කියන මේ උත්තමයා කොච්චර ශ්‍රේෂ්ඨද මෙයා තරම් හොඳ මිනිසෙක් නෑ මෙයා ගොඩාක් ගුණයාපත් කෙනෙක් කියලා කියනකොට කියනවා මේ මිනිසයා අයිස් කැටයක් ඔලුවට තියනවා ණයට සල්ලි ටිකක් ඉල්ලා ගන්න කියනවා දන්නේ නැහැ කොහොම හරි මෙහෙම ප්‍රශංසා කරලා කීර්තියටපත් කරලා ගෞරව කරලා මේ මිනිසයා මොනාර දඩයක් දාන්න තමයි හදන්නේ කියලා එයාට වෙන දෙයක් තමයි වැටහෙන්නේ එයා අවංකවම ප්‍රශංසා කරනවා මෙයාට හිතෙන්නේ වෙන දෙයක් ඒ වගේම තමයි තවත් කෙනෙක් ඇවිල්ලා අපට බයිනවා, නිඳා කරනවා, අපහාස කරනවා. මෙයා උත්මයේ මෙයා ಗುಣධර්ම වඩන කියලා මෙයා කියන බලන්න මොනතරම් කර්ම ලස්සනට ගෙවිලා යනවද කියලා මෙයා මේ තරම් බැනලා නිඳා කරලා අපහාස කරලා මම සංසාරයේ ඕනතරම් මිනිසුන්ට බනින්න ඇති නිඳා කරන්න ඇති අපහාස කරන්න ඇති ඒ කර්මය මේ දරුවා තුලින් මට පරිසම් දෙනවා මේ దేవතාවිය ඇවිල්ලා මට බැනලා මේ දෙවියා ඇවිල්ලා මට බැනලා මගේ කර්මය නිමා කරනවා මගේ කර්මය ඉවර කරලා නිවනට ලං කරනවා බලන්නේ නිന്ദා අපාසයට පිළිලා තියෙන ලෝකෝත්තර ධර්මතාවයක් වශයෙන්. එහෙනම් ඇයෙන්නේ මොනවද? Tamange සිත තමන්ගේ පාරමිතාවයි තමන්ට ඇයෙන්නේ එයා බණින මොකවත් අපට ඇයෙන්නේ තමන්ට වෛරය අට ගන්නවා නම් ක්‍රෝධය අට ගන්නවා නම් එයා බැනපු දෙයක් නෙමෙයි වෛරය ක්‍රෝධය තමන් තුළ වෛරය ක්‍රෝධය තිබුණා ඒකයි හැයිලා තියෙන්නේ කතා කරන්නේ තමන්ගේ අදහස නෙමෙයි තමන්ගේ සිත තමන්ගේ චර්යාව තමන්ගේ සිත තමන්ගේ සිතවිලි හැම එකක්ම තමන්ගේ සිතේ ස්වභාවය එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන්නේ තමන්ගේම සිත බව තමන්ට තේරෙනවා එහෙනම් පේන හැම දේ තුලින්ම තමන්ව දකින්න පුරුදු වෙනවා ඇයෙන හැම තැනින්ම තමන්ව ශ්‍රවණය කරන්න පුරුදු වෙනවා කතා කරන සෑම අවස්ථාවකම තමන් ගැන කතා කරන්න පුරුදු වෙනවා සිතෙන සෑම සිතවිල්ලකින්ම තමන් ගැන හිතන්න පුරුදු වෙනවා. එයා කර්ම නවත්තපෝ ආර්ය මාර්ගයේ සම්පූර්ණ කරපෝ අරියත් බෝධියටපත් වෙච්ච උත්මයෙක් බවටපත් වෙනවා. එහෙනම් මේ කමඨාන අපි වඩනකොට මේ කමඨාන මාර්ගඵල නිවන් අවබෝධය පිණිස වඩනකොට මේ මට්ටමට වැඩෙන්න ඕනේ මෙතනින් මේක නිමා වෙන්න ඕනේ මේ විදිහට මේ කමඨාන ප්‍රගුණ කරන්න පුළුවන් නම් පේන හැමතැනම මන මිනිසුන්ගේ අඩුපාඩු පේන්නේ අඩුපාඩු දකින අඩුව මගේ ළඟ තියෙනවා ඒ අඩුවයි මට පේන්නේ මිනිසුන්ගේ නින්දාව මට පේන්නේ නින්දාව කියන එක මොකද්ද කියන එක මං වටාගෙන ඉන්නවා ඒ නිසා මට නින්දාව වශයෙන් මේක පේනවා මිනිසුන්ගේ දුස්සීලභාවය පේන්නේ දුස්සීලය කියන මොකද්ද කියන එක මං ඉගෙනගෙන ඉන්නවා ඒක මතක තියාගෙන ඉන්නවා ඒ නිසා මේක දුස්සීල වාගේ පේනවා දුස්සීල කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනෙකුට දුස්සීලයක් පේන්න බෑ කුණුවarp කවදාවත් ආලා නැති කෙනෙකුට කුණුවarpෙන් බයිනකොට මේ මිනිස්සු ආනවා ඇයි මේ කයේ තියෙන ඉන්ද්‍රියන් ගැන මේ කතා කර කර කෑ ගන්නෙ ඇයි කයේ තියෙන කොටස් ගැන මේ මිනිස්සයා කියන්නේ මෙයා වෛද්‍යවරයෙක්ද දන්නේ මෙයා කොටස් පිළිබඳව පරීක්ෂණ කරපු කෙනෙක් ඔළුව අවුල් වෙලා දැන් ඒ නිසා මේ කොටස් ගැන කී කී ඇවිදිනවා කියලා එයාට වෙන එකක් වෙන්නේ මේවා කැත කතා කියලා එයා දන්නේ නැහැ කුණුවarp කියන්නේ මොනවද කියලා ජීවිත කාලේ ආලා නැහැ. ඒ නිසා එයාට කුණුවarp ඇහෙන්නේ නැහැ. එයාට ඇහෙන්නේ වෙන එකක්. එහෙනම් අපේ ජීවිතේ අසුවලා මට නිඳා කළා, අපාස කළා, අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, හාසිමේ මේ හැම දෙයක් වලින්ම අපට මේ දේවල් ඇහෙනවා නම් ඒ හැම එකක්ම තමන්මයි තමන්ට හැෙන්නේ තමන්මයි තමන්ට පේන්නේ තමන්මයි තමන්ට හැඟෙන්නේ තමන්ගේ සිතවිල්ලමයි තමන්ට මේ දැනෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් මේ ලෝකයේ කිසිම කෙනෙක්ගේ අඩුවක් අපට පේන්නේ කිසිම කෙනෙකුට අපි දොස් කියන්නේ නින්දා කරන්නේ තමන්ගේ අඩුව බව තේරුම් අරගෙන එයා 100න් ඉන්නවා තමන්ගේ අඩුව තමන් විසින් හදා ගන්නවා එහෙනම් මේ කමඨාන් ධර්ම දේශනාව අපගේ ජීවිත කාලය පුරාම පුරුදු කරන්න ඕනේ අපගේ අඩුපාඩු අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිත කාලය පුරාම අපි කරපු කියපු දේවල් දිහා බලනකොට මේ කමඨාන් දේශනාවට අනුව අපි කල්පනා කරනකොට අපට තේරෙනවා අපි මොකවත් වඩලා නැහැ. අපි ජීවිත කාලෙම පුදුජන ස්වභාවයෙන් කටයුතු කරලා තියෙන්නේ. හැබැයි මේ ධර්ම දේශනාවෙන් පස්සේ එහෙම වෙන්න බෑ. අද හිඳලා මේ කමඨාන නිසියාකාරව වඩමු නියම ක්‍රමයට වඩමු මේ දී දණ්ඩක් වාගේ ආස්වාස ප්‍රාස්වාසයෙන් මෙනෙහි කරන භාවනාව මාර්ගඵල නිවන් අවබෝධය පිණිස වේවා අපගේ විමුක්තිය පිණිස වේවා ඒකාන්ත වශයෙන්ම මේ කමඨාන තුලින් මම අමාගේ මිනිසත් භවය තුල පිරිණිවෙන්නට අවශ්‍ය කටයුතු ඉෂ්ට වේවා සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි